<clears throat> අදත් සුපුරුදු පරිදි අපි මේ ධම් සභා මණ්ඩපයට රැස් වෙලා හිටනවා මේ අපි <clears throat> කවුරුත් දන්න ඛේද වාචිකය සිදු වෙලා තියෙන අවස්ථාවේ නමුත් අපි මේ අපි අනිත් පැර කටයුතු කරගෙන යන්න ඕන නිසා අපි දැන් සාකච්ඡාව පවත්වන්න තීරණය කරලා තිනවා <clears throat> ඉතින් අපේ කල්න මිතුරු අපේ ගෞරවාර්ව අලව්‍ය අනවන්දසි ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නවා මේ දමසම් දවසභා මණ්ඩපයේදී අපි දෙපා නමස්කාර කර ගෞරවයෙන් ආරාධනා කරලා සිටිනවා මේ ධර්ම දේශනාව ආරම්භ කරන මේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදීත් ඔබ මෙසෝදානම් වන්නේ බුදුරන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතයට ඉගෙන ගන්න. විශේෂයෙන් අද අපි සිහිපත් කරගන්නට ඕන කාරණාවක් තියෙනවා මේ අපේ රටට සිදුවී තිබෙන කරදරය. නමුත් අපිට මේ හැම දෙයක්ම උරුම වෙලා තියෙන්නේ සත්‍ය අවබෝධ නොවීම නිසා ජීවිතයේ අවබෝධ නොවීම නිසා සංසාර ගමනක් උරුම කරගත්ත නිසා තමයි මේ සියල්ලක්ම මේ ලෝකයේ කෙනෙකුට හම්බ වෙන්නේ. කෙනෙක් මැරෙන්නේ කෙනෙක් ලෙඩ වෙන්නේ ඒ වගේම ශෝක පීඩා වැළපීම් දුක් සුසුම් වලින් මේ සියල්ලක්ම ඇති වෙන්නේ මේ සසර ගමන ඇති නිසාමයි. බුදු කෙනෙක් ලෝකයට පහළ වීමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ ලෙඩ වෙන වයසට යන මරණයටපත් වෙන ජීවිත උරුම කරගෙන තිබෙන නිසාමයි. එහෙනම් පින්වත්නි අපිට මේ ලෝකයේ කෙනෙක් මැරෙනකොට ප්‍රශ්න ඇති වෙනකොට අපි හිතන්නේ අනේ ඇයි එහෙම වෙන්නේ මොකද්ද මේකට කරපු දේ කිය කියා හිතෙනවා මිසක් අද සමාජයට හිතෙන්නේ නැහැ අපි මේ සසර යන තැනදී අපට මේ උරුම වෙන දෙයක් නේ කියලා. මේ ලෝකයේ එක එක ශාස්ත්‍රවරු එක එක දර්ශන ඉදිරිපත් කරමින් විවිධ ප්‍රතිපදා ඉදිරිපත් කරමින් මේ මගහරවා ගැනීම සඳහා වැඩපිළිවෙළල් කියලා දීලා තියෙනවා. නමුත් කිසි කෙනෙකුට මේ ගමනක් උරුම වෙච්ච නිසා සසර ගමනක් උරුම වෙච්ච නිසා තමයි මෙවැනි වැඩපිළිවෙලක් තියෙන්නේ නැත්නම් මෙවැනි ප්‍රශ්න දුක ශෝක වැළපීම් දුක් සුසුම් හෙලීම් සියල්ලක්ම තියෙන්නේ කියලා කාටවත් හොයාගන්න බැරි වුණා. ඒ හොයාගත් එකම එක්කෙනා තමයි අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දර්ශනයේ එක්ක සසදා බලන විට මේ ලෝකයේ මේ සියලු ප්‍රශ්න දුක සුසුම් සෝව සුසුම් හෙලීම් මේ සියල්ලක්ම උරුම වෙන්නේ සසර ගමන ඇති නිසා සසර ගමන ඇතිනම් මෙය අනිවාර්යෙන් අත්දින්නට ඕනේ ආපු සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ ගමනේ අපට අපේ ඥාතීන් හිතවතුන් දෙමාපියන් දරුවන් මේ අය නැති වෙලා එක එක්කිනා වෙන් වෙනම නැති වෙන් වෙන් වශයෙන් නැති වෙලා ගලාගෙන ගිය පුලිය සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. එවැනි ගමනක් අපි ඇවිත් තියෙන්නේ. මෙවැනි ගමනක් ආපු තැනදී අපට හැමදාම උරුම වෙලා තියෙන එවැනි දුකක් තමයි. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවේ අපට පිහිට පිනිස පිලිසරණේ පිනිස පවතින්නේ එකම දේ තමයි මේ ගමන සිදුවෙන ආකාරය වටහාගෙන එයින් නිදහසන ප්‍රතිපදාව අපේ ජීවිතය තුළින් අත්දකින්නට. එහෙම වුණොත් අන්න සදාතනික රැකවරණය හම්බ වෙනවා. එහෙම නැතුව පින්වත්නි කවදාවත් සදාතනික රැකවරණය හම්බ වෙන්නේ බාහිරින් කොපමණ ආරක්ෂාවක් සලසා තිබුණත් හම්බ වෙන්නේ නැහැ. කොච්චර ධනෙ තිබුණත් හම්බ වෙන්නේ නැහැ. කොච්චර බලය තිබුණත් හම්බ වෙන්නේ නැහැ. මොන විදිහේ සැප සම්පත් තිබුණත් කුමන දෙයක් තිබුණත් අපට ඔය ප්‍රශ්න වලින් අත්මුදෙන්නට නම් බෑ. ඒ සඳහා තියෙන එකම එක විකල්පය බුදුරයන් වහන්සේ පෙන්වවදාළ උතුම් සත්‍ය අපි අපේ ජීවිතේට ප්‍රායෝගිකව හුරු කරගන්න එක වුණයි. එය ප්‍රායෝගිකව අත්දකින්නකොට මේ ලෝකයේ සියලු දේවල්, සියලු ප්‍රශ්න, සියලු අර්බුද තමන්ගේ ආධ්‍යාත්මයට නැතුව සැනසීමක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් පින්වත්නි අපි කතා කරමින් සිටින්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳවමයි. පටිච්ච සමුප්පාද ධර්මයේදී අපි තේරුම් ගත යුතු කාරණා බොහෝමයක් අපි මම හිතන්නේ දේශනාව 12ක් තිස්සේ සාකච්ඡා කරන්නට යෙදුණා. මොකද අපි විවිධාකාරයෙන් අපි සියලු දෙනාම විවිධ පැති ඔස්සේ කල්පනා කරනවා තමන්ගේ කෝණයට අනුව මේ පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳව. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න න්‍යායට අනුව කල්පනා කරන්නේ නැතිකම නිසාම මේ සත්‍ය අවබෝධ නොවි අපි මේ අනන්ත සසර ගමන තව දුරටත් උරුම කරගෙන සිටිනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි කාටත් හේතු වෙන අපි කාටත් උපකාර වන එකම එක දේ තථාගතයන් වහන්සේ වදාළ ධහමට අනුව කල්පනා කිරීම පමණක්ම බව වෙන ක්‍රමයකට මේ ධහම දකින්න බෑ. ඒ සඳහා අපට අවශ්‍යයි සිහිය පිහිටවා ගැනීමට මොකද වර්තමාන ප්‍රායෝගික අවස්ථාව තුළ සත්‍ය දර්ශනයකට යොමු සඳහා සිහියක් පිහිටවා ගන්න වෙනවා. අපි සිහිය පිහිටවා ගන්නේ කුමක් සඳහාද? වර්තමානීය සත්‍ය දර්ශනය සඳහා. එහෙම නැතුව අපි හිතින් මවාගත්ත දේක සංකල්පයක ඒ සංකල්පේ බොරුයි කියලා ගොඩනගාගෙන බොරුයි කියලා හිතාගන්න නෙවෙයි. වර්තමානයේ සත්‍ය සඳහා ප්‍රායෝගික අවස්ථාවේ සත්‍ය සඳහා එහෙමනම් අපි සතිපට්ඨානය තුල විග්‍රහ කරලා පෙන්වා දෙන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා තුල සිහිය පිහිටවා ගැනීමේ අවශ්‍යතාවය යෙදෙනවා. මොකද එතන සිහිය පිහිටවා ගන්නේ කුමක් සඳහාද කියන කාරණාවම සතිපට්ඨානයේ අන්තර්ගතයේ තියෙනවා. කායේ කායානුපස්සී විහෙරති. ඒ කායේ කායානුව දැකීම සඳහා කය මොකද්ද කියලා බැලීමට නෙවෙයි කයෙහි කයානුව දැකීම සඳහායි සිහිය පිහිටවාගන්නේ. එහෙනම් වර්තමානයේ මේ සත්‍ය දැකීම සඳහා ඒ කියන්නේ මේ ලෝකයේ සකස් වීම දැකීම සඳහා මිසක් ඇති ලෝකයේ සත්‍ය දැකීමට නෙවෙයි. ඇති ලෝකය කියලා කියන තැනදීම පින්වතුනි ලෝකයක් ඇති වෙලා ඉවරයි. ලෝකයක් ඇති වෙනවා කියන තැනදීම මේ ලෝකේ මම කියන පදනමක් එකයි ලෝකයේ මැනීම සියල්ලක්ම හම්බ වෙන්නේ. එතකොට එහෙනම් ඇතිවෙච්ච ලෝකය මොන විදිහට බැලුවත් එය පින්වතුනි කෙනෙකුට ගෝචර දෙයක් ඔස්සේ බලන ඒ වගේම නැත කියන නැත්නම් එය නැත නැති වෙන ප්‍රතිපදාවකට යොමු වෙන එකක් විතරයි. බුදුරයන් වහන්සේ පෙන්වා දෙන ප්‍රතිපදාව තියෙන්නේ නැති වෙන ප්‍රතිපදාවක් නෙමෙයි ඇති වෙන ආකාරයේ දකිනකොට හේතු නිරුද්ධ වීමෙන් හට නොගන්නා ප්‍රතිපදාවක්. එයයි නියම සත්‍ය. එහෙනම් අපි සතිපට්ඨානයේ සිහිය පිහිටවන්නේ කුමක් සඳහාද? කය දකින්න නෙවෙයි, කයෙහි කය අනුව දකින්න. වේදනාව වේදනාව අනුව, සිතෙහි සිත අනුව, ධර්මයන්ගේ ධර්මයන් අනුව දකින්නයි සිහිය පිහිටවන්නේ. එහෙමනම් අපි ඒ සිහිය පිහිටවා ගත්ත තැනදී වීරියෙන් යුක්තව වීරිය නැත්තම් කරන්න බෑ. අද ගොඩාක් අයට වීරිය නැහැ. වීරිය කියලා සමහර අය කරන දේ තමයි කායික වීරියක් කරනවා නැත්තම් විවිධ විදිහට වෙන වෙන ආකාර වීරිය කරනවා නමුත් වර්තමානයේට සිහිය පිහිටවා ගැනීම සඳහා සහ එහි එහි සත්‍ය දැක්මට යොමු කිරීමට වීරිය නැහැ. මෙන්න මේ වීරිය තියෙන්නට ඕනේ. එතකොට වර්තමානයේ සිහිය පිහිටවාගෙන සත්‍ය දැකීම සඳහා වීරිය යොමු කරපු තැනදී ප්‍රඥා චක්කසියෙන් තමයි මේ සත්‍ය දර්ශනයට යොමු වන්නේ. ඒ නිසා තමයි සතිපට්ඨානයේ සිහිය පිහිටීමේ අර්ථය විග්‍රහ කරලා කයෙහි කයානුව දකින වාසය කිරීම පිළිබඳව විග්‍රහ කරලා මේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී ආදී වශයෙන් පිහිටවපු කාරණාවේ කෘත්‍ය නැත්තම් එහි කරන්න යොමු වෙනවා කුමද්ද එහි හටගත් ආකාරය දකින්න යොමු වෙනවා පටිච්චසමුපාද දර්ශනීයට යොමු වෙනවා ඉතින් මෙන්න මේ විදිහට ප්‍රායෝගික මේ වැඩපිළිවෙල කරනකොට පින්වතුනි මේ ලෝකයේ තියෙන සියලු ප්‍රශ්න අත්මිදෙන්න පුළුවන්කමක් ලැබෙනවා සත්‍ය දර්ශනයත් එක්ක අයි මම හිතන්නේ ගිය සාකච්ඡාවේදී ස්පර්ශය පිළිබඳව ගොඩක් කාරණා කතා කරන්නට දුණා. ස්පර්ශය කියන්නේ මොකද්ද? අපි මේ ස්පර්ශයේ තේරුම් ගන්නෙ කොහොමද? අපි තේරුම් ගත්ත ස්පර්ශයේ යම් අඩලුහුඩු බවක් තියෙනවා. ඒ අඩලුහුඩු බවත් එක්ක අපි කල්පනා කරලා බැලුවොත් අපි දැන්න ස්පර්ශයේ එක්ක තව කෙනෙකුට චෝදනා කරලා තව කෙනෙකුට කරුණු සහිතව මේ ධහමට නිගා කරන විදිහේ චින්තනයක් ඇති කරගන්න පුළුවන් ක්ෂණික නිවනක් පිළිබඳව අපි විග්‍රහ කළා පෙන්නවා. එහෙනම් ඒ විග්‍රහය අපි තේරුම් ගත්ත කාරණාව අතාගත දහම නිග්‍රහ කරන්න පුළුවන් විදිහේ කාරණාවක්. බුදුරන් වහන්සේගේ දහම තියෙන්නේ නිගා කරන්න බැරි දහමක්. අන්න බුදුරන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා මේ දහම කියන්නේ තව කෙනෙකුට වාද කරලා නිගා කරලා අයින් කරන්න බැරි දෙයක් වෙන වෙන දෙයක් වෙයි. ඒක ලස්සනට හාලිදිකානි සූත්‍රයේ මට මතක හැටියට පැහැදිලි කරනවා. භික්ෂුන් වහන්සේලා ගමනක් යන්න ලැහැත් වෙනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කතා කරාම කියනවා අන්‍ය බ්‍රාහ්මණයන්ට ඔබව ඔබගේ දර්ශනය නැත්නම් ඔබ ධර්මයේ දරන් ඉන්න කාරණාව යම් කරුණු සහිතව නිගා කරන්න බැරි විදිය දෙයක්ද තියෙන්නේ කියලා අහනවා. එහෙනම් අන්නේ විදිහේ දෙයක් අපි දහම තුලින් තේරුම් ගන්නට ඕනේ. ඉතින් එහෙනම් අපි ස්පර්ශය පිළිබඳව වර්තමානයේ අපි හිතාගෙන ඉන්න කාරණාවේදී අපට මේ ප්‍රඥාවෙන් දත යුතු කාරණාව ප්‍රඥාවෙන් දකින්න නැතුව අපි මානසිකව හිතාගත්ත දෙයක් නම් පින්වතුනි අන්න ඒක අපිට තව කෙනෙක් නිගා කරලා අපිව ඒ කාරණා වැරදි කියලා පෙන්වන්න පුළුවන්. දර්ශනීය බුදුරණවහන්සේගේ දර්ශනය හිම එකක් නෙවෙයි. උදාහරණයක් හැටියට ගත්තොත් මම ගිය සැරේ කතා කළා ස්පර්ශය කියනකොට අපට ආයතන වෙන්වෙන් වශයෙන් ස්පර්ශයට යොමු වෙනකොට වෙන්වෙන් වශයෙන් යොමු වෙන තැනදී ඒ විඥාණයට ගෝචර වන්නේ වෙන්වෙන් නාම රූප එහෙනම් ඒ අදාළ නාම රූප නිසයි විඥාණය හටගන්නේ එහෙනම් වෙන්ගෙන් වශයෙන් අපට ආයතනයකට යමු වෙනකොට ඒ විඥාණය හටගන්නේ අනිත් විඥාණයේ කරුණො නැති බවින් අනිත් විඥාන නිරෝධයෙන් අනිත් විඥාණය නිරුද්ධ වෙලා නම් ගිහිලා තියෙන්නේ ඒ විඥාන නිරුද්ධ විය යුත්තේ ආයතන නිරුද්ධ මේ සංඛාර අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ඒ කතාව තුළම ක්ෂණික නිවනක් කියන කාරණාවකට ගිහිල්ලා ධර්මයට යොමු වෙන්නේ නැතුව සත්‍ය වැහිලා නිගා කරලා අපිව පෙන්වලා දෙන්න පුළුවන්. අපට නිගා කරලා පෙන්වලා දෙන්න පුළුවන් මේක වැරදි කියලා. එහෙනම් ඒ කරුණ වැරදි බව අපි හොඳින්ම දන්නවා. එහෙනම් ඒ ස්පර්ශය විග්‍රහය අපි තේරුම් ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් පින්වතුනි විග්‍රහ කරලා නෑ මගේ හැය රූපයයි විඥානය එකතු වීමෙන් ස්පර්ශය කියලා. අවාසනාවට අපි ස්පර්ශය තේරුම් ගන්නේ කොහොමද? මගේ හැයි රූපයයි විඥානය එකතු වීම ස්පර්ශය. අපි කියන්නේ නෑ මේක මගේ හැ කියලා. අපි සමහරවිට කියන්නේ මගේ නොවන හැ කියලා. මගේ නොවන හැයි රූපයයි විඥානය එකතු වීම ස්පර්ශය කියලා අපි කියනවා. එතකොට මගේ නොවන හැක් නම් මේක අපි මේක පැනෙව්වේ මගේ නොවන හැක් කියලා නම් පින්වතුනි මගේ නොවන ඇහැක් කවුද දැම්මේ මගේ නොවන හැක් කවුද දැම්මේ මේ ස්පර්ශය පනව ගන්න ඔබගේ අහල පහල කෙනෙක්ද? නැත්නම් ඔබගේ ඔය මොනවා හරි වස්තුවක්ද දැන් මේ මගේ නෝ නැහැ කියලා? අනිත් එක තව විහිළුම කතාව තමයි මගේ නෝ නැහැ કોઈ බාහිර විඥානයකුයි. බාහිර රූපයකුයි. විහිළුම කතාවක් එක. මගේ නෝ නැහැ કોઈ බාහිර රූපයකුයි. එතකොට රූපය බාහිර වුණේ කොහොමද? රූපේ බාහිර වුණේ ඇහැ මගේ වෙච්ච නිසානේ රූපේ බාහිර වුණේ ඇහැමත් වෙච්ච නිසා. දැන් අපි කියනවා නෑ මගේ නෝ නැහැ કોઈ බාහිර රූපෙකුයි කියලා. විඥාන එකතු වීම ස්පර්ශය. හැබැයි බුදුරණවහන්සේ පෙන්වුවේ ඇස රූප විඥාන එකතු වීම ස්පර්ශය. ඇස රූප විඥාන එකතු වීම ස්පර්ශය කියලා දේශනා කරා. එහෙනම් මේ ඇස රූප විඥාන එකතු වීමට ප්‍රත්‍ය වෙනවා ආයතන කියන එක. මේවට ප්‍රත්‍ය වෙනවා නාම රූප විඥාන සලආයතන නාම රූප විඥාන සංඛාර අවිද්‍යාව මෙන්න මේවා ප්‍රත්‍යයයි. මෙය නිසායි තියෙන්නේ මක් නෙමේ. මෝඩකම නිසා මම කියලා ගත්ත මෝඩකම නිසායි. නැත්නම් ආර්ය සත්‍ය අනුභෝධය නම් මෝඩකම නිසායි මේ ආදි වශයෙන් ක්‍රියාවලිය ඇති වෙන්නේ. ඒ මෙන්න මේ දර්ශනය ඇති වෙන්නට ඕනේ. නමුත් අපට අපි දාගත්තේ අපි හැම වෙලෙම අනින්නේ ස්පර්ශය මගේ හැය රූපය විඥාන එකතු වීම. මගේ ඇහැයි බාහිර රූපයයි විඥානය එකතුයි. මගේ කනයි බාහිර සද්දය. දැන් ඔබට ඇහෙන්නේ කටහඬ මේ ආනමෝදා ස්වාමීන් වහන්සේගේ කටහඬ මගේ ඔබගේ කනට නෙවෙයිද? ඔබ පනවගත්තේ ඔබේ කන කියලා නෙවෙයිද? එහෙනම් බුදුරණවහන්සේ පෙන්වපු දෙය නෙවෙයි අපි පනවගෙන තියෙන්නේ. ඇසයි රූපයි විඥාන එකතු වීම කියන කාරණාවට අපි ගියා නම් අන්න ඒක සලායතන ප්‍රත්‍යයෙන් කියලා හම්බ වෙනවා. හැම වෙලෙම මතක තියාගන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පිංගතුනි ප්‍රත්‍යুৎපන්නව දැකීම වර්තමානීය දැකීම. ප්‍රත්‍යুৎපන්න දකින්ව නම් ප්‍රත්‍යুৎපන්න අවස්ථාවට යොමු වෙන්නට වෙනවා. අපි හිතමු මෙන්න මේ කාරණාව පිළිබඳව දැන් ඔන්න ඔබට කනට ශබ්දයක් ඇහිලා අනුමුදත් ස්වාමීන් වහන්සේ බණ කියනවා ඇහෙනවා. කන ශබ්ද විඥාන එකතු වීමෙන් ක්‍රියාව තමයි දැන් ඔබට ගෝචර. දැන් ඔබ අපි සියලු දෙනාම දැන් මටත් ඇහෙනවනේ මගේ කටහඬ. ඒතර අපි සියලු දෙනාටම සාධාරණයි. කන ශබ්ද කනේ විඥාන එකතු වීමෙන් ප්‍රායෝගිකව වර්තමානයේ සද්ද ඇහෙනවා. මෙන්න මේ සද්ද ඇහෙන අවස්ථාවේදී සෝතංච පජානාති සද්දංච පජානාති සෝත විඥානංච පජානාති එවැගේම සෝතංගතහ භූතං පජානාති මෙන්න මේ කන කියන එක යථාර්ථ වශයෙන් දකිනකොට සද්ද යථාර්ථ වශයෙන් දකිනකොට කනේ විඥාන යථාර්ථ වශයෙන් දකිනකොට ස්පර්ශය වේදනාව මෙය යථාර්ථ වශයෙන් දකිනකොට මොකද වෙන්නේ දැන් අපි පටිච්චසමුපාදයේ කතා කරන්නේ ප්‍රත්‍යুৎপন্ন බවට මේ කාරණා හොඳ සිහියෙන් අහන්න පටිච්චසමුප්පාදය කතා කරන්නේ ප්‍රතිඋප්පන්න බවට. ප්‍රතිඋප්පන්න බව දැන් අපි කතා කරනකොට ප්‍රතිඋප්පන්නයේදී කනනේ හම්බ වෙන්නේ. ඔන්න කන පිළිබඳව අපි දැන් කතා කරනවා. අපි දැන් දර්ශනයකට යමු වෙනවා මේ කන පිළිබඳව අතහබූත වශයෙන්. දර්ශනයකට යමු වෙනකොට මොකද්ද හම්බ වෙන්නේ මේ ස්පර්ශය සලායතර ප්‍රත්‍යයෙන් ස්පර්ශ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා මෙන්න මේ කාරණා හම්බ වෙනකොට හරියටම දර්ශනයට යොමු වෙනකොට මොකද වෙන්නේ? තහර්ථ වශයෙන් දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හම්බ වෙනකොට සලායතන මහා සලායතනික සූත්‍රය පැහැදිලි කරනවා මේ අදින වශයෙන් දැකීම කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම මේ දකිනකොට පංච උපාදානස්කන්ධ රැස් නොවන බව පැහැදිලි කරනවා අපචයං ගච්ඡති ආදීනමයි දකින්නේ එහෙනම් ඒ දැක්මේදී හම්බ වෙනවා නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා කන සද්ද කනේ විඤ්ඤාණ එකතු වීමෙන් අනෝමදස්ස ස්වාමීන් වහන්සේගේ හටහඬ අහපු දේ සත්‍ය දකිනකොට ප්‍රඥා චක්කුසයෙන් සිහිය පිහිටවලා නේතම්මම නේසමස්මි නමේසෝ අත්තාති කියලා දකිනවා පංච පාදරස්කන්ධ රැස් කිරීම අතහැරෙන ඔන්න හරියටම පටිච්චසමුප්පාද දර්ශනය පිළිබඳව මේ කතා කරන්නේ එහෙම දර්ශනයකට යොමු වෙච්ච තැනදී මම කියලා පැනවීම ඉක්ම වෙනවා නම් මම කියලා පැනීම වැරද්ද දකින්නවා නම් පින්වතුනි ඒ දැක්මත් එක අපට මානින්න පුළුවන්ද මගේ කනට පස්සේ ඊළඟට මගේ ඇහැ වෙන බලන්න ඕනේ නැත්තම් දැන් කන දැක්කා දැන් නාහය ගැන හිතන්න ඕනේ දැන් දිව ගැන දැන් කය ගැන හිතන්න ඕනේ එහෙම දෙයක් කියදෙනවද එහෙම දෙයක් කියදෙන්නේ නැහැ ඒ කනගෙන සත්‍ය දකින තැනදී එහි මම කියලා නොදකින්නකොට ඉතින් අහපව් තව එකක් මනින්න කවුද කවුද මනින්නේ තව එකක් සත්‍ය දැක්කනම් කනින් පස්සේ මනස තියෙන්නේ කනින් පස්සේ ඇහැ තියෙන්නේ මේ මැනීමේ දෙනවද මේකේ දෙන්නේ නැහැ ඒ මැනීම තියෙන්නේ වෙන්වෙන් වශයෙන් මේක හම්බ වෙන්නේ කොතනදද මේක වෙන්ගෙන් වශයෙන් හම්බ වෙන්නේ අපට මේ ලෝකයේදී තනි දෙයක් හැටියට ගන්න පටිච්ච සමුප්පාදය කියන කාරණාවට යොමු නොවි වර්තමානයේ අපිට මමත්වයේ ඇති වෙච්ච තැනදී මේ ලෝකයේදී හම්බ වෙනවා වෙන්ගෙන් වශයෙන් වෙන්ගෙන් ගෝචර වශයෙන් දර්ශනීයට යොමු වෙනකොට අනේ මේ ඇහෙන් පස්සේ කන, කනෙන් පස්සේ නාසය, නාසයෙන් පස්සේ දිව නැත්තම් ඇහැ දැකලා කන දකින්න ඕනේ. එහෙම යෙදෙන්න විදිහක් නැහැ. එහෙම කතා කරන්න විදිහක් නැහැ. ඒ සත්‍ය දැකීමත් එක්කම මේ මමත්වය කියන කාරණාව වැරදි කියලා දකින්නකොට කවුද මනින්නේ? දැන් මගේ කන දැක්කා. එතන මම නෑ. මම මම වැරදි. ඊළඟට කාවේ කාගේ හැද බලන්න යන්නේ මගේ හැනේ. කවුද මැන්නේ මමනේ. මම මැන්න නම් මම මෙතන මෙතන සත්‍ය ප්‍රඥාවෙන් දැකලා නැහැනේ. සත්‍ය රදකපු නිසානේ ඒ විදිහට කතාව හෙදෙන්නේ. මේක ගොඩාක් සියුම් ගැඹුරු කාරණාවක්. බුදුරණවහන්සේගේ ධර්මයේ මෙන්න මේ ප්‍රතිඋපන්න අවස්ථාවට මේ ප්‍රත්‍යুৎපන්න අවස්ථාව තුළ සත්‍ය දර්ශනයට යොමු වෙන්නට ඕනේ. ප්‍රත්‍යুৎපන්න අවස්ථාවේ සත්‍ය දර්ශනයට යොමු වෙන තැනදී මෙන්න මේ අපි අර කලින් කතා කරපු අපි තේරුම් ගත්ත ස්පර්ශයේ විග්‍රහය ස්පර්ශයේ පිළිබඳ වටහා ගැනීම අන්න වැරදි කියලා හම්බ වෙනවා. අද පින්වතුනි අපි හැමෝම කතා කරාට මට සක්කාදිට්ඨිය දුරු කරන්න ඕනේ සසර ගමනෙන් ඈතර වෙන්නට ඕනේ නිවන් මඟ වඩන්නට ඕනේ කියලා අපි කතා කරාට පින්වතුනි අපට මේ ප්‍රායෝගික අවස්ථාවේදී තැති ගන්නවා බය වෙනවා ඒ වගේම අපේක්ෂා බංගත්වයකට යනවා විවිධ දේවල් වලට යනවා සක්කාදිට්ඨිය දුරු කරන්න කියනකොට අපි වචනෙන් විතරයි කියන්නේ ඇත්තටම සක්කාදිට දුරු කරන්න යන්නේ අපි මොකද්ද වචන ටිකක් निराවුල් කරගන්න වචන ටිකක් ගලපන්න වචන ටිකක් සසඳන්න මේ මොනවද බෙද බෙදා බලලා තව දුරටත් තමන්ගේ සක්කායදිට්ඨිය වර්ධනය කරගන්නමයි කැමති ප්‍රායෝගික අවස්ථාවේ සක්කායදිට්ඨිය ප්‍රහාණය කරන්න කැමති නෑ ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය ප්‍රහාණය වෙන්නේ කොහොමද? ප්‍රත්‍යুৎපන්න වශයෙන්ම මේ මම කියලා ගැනීම වැරදි බව හම්බ වෙන්නට ඕනේ. මගේ දැනුම මට මගේ චේතනාවට හරිදී තේරුම් ගන්නවා කියන එක නෙමෙයි. ප්‍රත්‍යুৎපන්න වශයෙන්. පාටික සමුප්පාද න්‍යාය තේරුම් ගන්න යන තැනදී යෝනිසෝ මනසිකාර උත්පාදයක්. මොකද මේ යෝනිසෝ මනසිකාර උත්පාදයකින් දර්ශනයකට යන්න තියෙන්නේ. හැම වෙලෙම යෝනිසෝ මනසිකාර උත්පාදයක් වෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාර උත්පාදයේදී තමන් දන්න කාරණාව තමන්ට වැටහිච්ච කාරණාව තමන්ගේ කෝණයට හම්බෙච්ච කාරණාව සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක් අන්ති වලට යමු වෙච්ච කාරණාව වැරදි කියලා හම්බ වෙන්නට ඕනේ ප්‍රතිඋප්පන්න වශයෙන්ම තමන්ට පහර වදින්නට ඕනේ තමන්ට පහර වදින තැනදීම තමන් වැරදි කියලා හැම වෙන්නේ තව එකක් හරි නිසා. ඒ හරි දේ ධර්මය. හැබැයි ධර්මයේ හරි උනේ මම තේරුම් ගත්ත දෙයට නෙමෙයි. ධර්මය විතරයි හරි. මට වැටහෙච්ච දෙයට නෙමෙයි. ධර්මය විතරයි හරි. අපි ධර්මයේ හරි කියන්නේ කොහොමද? මට තේරෙන විදිහටනේ. මට වැටහෙන විදිහටනේ. මගේ වචනයක් එක්කනේ, මගේ සංකල්පයක් එක්කනේ. මගේ සද්ධාව අනුස්සවේ ආකාර පරිවිතක දිටිනිච්ඡානක්කාන්තේ මෙන්න මේ මගේ දේත් එක්කනේ අපි මේ ධර්මයේ හරි කියන්නේ. ඒතර මම ඉඳලානේ අපි විහිළුවට කියනවා අපි ඇත්තට මේ කියන කියමන තුල ධර්මයේ හරි කියලා කිව්වට හරි ධර්මයේ නෙමෙයි මට තේරිච්ච දේ මගේ දේයි හරි වෙලා තියෙන්නේ. මම ඉඳගෙන ධර්මයේ හරිනම් සද්ධාරුචි අනුසවාකාර පරිවිතක දිටිනිච්ඡානක්කාන්තේ කියන මගේ රාමුවට මගේ විග්‍රහයට කිසිම දෙයක් අන්තර්ගත වෙන්න බෑ. බුද්ධ වචනේ ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් වෙන්න බෑ. යම් කිසි විදිහකට වෙනස් කරනවා නම් වෙනස් විග්‍රහයකට යනවා නම් එතන මොකද තියෙන්නේ? අපේ ශ්‍රද්ධාවෙන් රුචියෙන් අනුශ්‍රවයෙන් ආකාර පරිවිතක්ෙන් දිටිනිච්ඡානක්කත්තියෙන් ගත්ත කරුණක් එහෙනම් එතන තියෙන්නේ මම කොටු වෙලා සක්කාය දිට්ඨියේ කාර්තකතනයක් කරලා තියෙනවා එතන ධර්මයේ හරි නෙමෙයි මගේ දෙයයි හරි මම කියපු දෙයයි හරි මම තමයි මේක ඉස්මතු කරේ මම තමයි මේක හොයාගත්තේ මම තමයි මේ ධර්මයේ මතු කළේ මට තමයි මේක තේරෙන්නේ සම්පූර්ණයෙන් සක්කාය දිට්ඨිය එක්කමයි ගමන් කරන්නේ ධර්මයේ නෙවෙයි හරි මමයි ධර්මයේ හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ විතරයි පින්වතුනි මේ ධර්මයේ හොයාගත්තේ වෙන කවුරුත් ධර්මයේ හොයාගත්තේ නෑ ඔක්කොම තමන්ගේ මතවාද විතරයි කතා කරන්නේ එකම එක විදිහට විතරයි අපට කතා කරන්න පුළුවන්. මේ දුන්න ඒ විග්‍රහය විතරයි. ඒ තමයි ඔය බුදුරණවහන්සේ කියපු විග්‍රහය. බුදුරණවහන්සේ මේ පෙන්වා දුන්න විග්‍රහය අපට තේරුම් ගන්න එකම න්‍යාය මොකද්ද? පටිච්චසමුපාද න්‍යාය මූලික බුද්ධ වචනයක දැන ගැනීම විතරමයි මම හිතන්නේ ඔබට ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්න විග්‍රහයකින් තොරව අපට යමක් එනදී අපට මේ සාහිත්‍ය පදනමක් කිසිසේත් ගන්න බෑ. අපට ගන්න පුළුවන් එකම පදනම ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු දෙයක් විතරයි. මොකද හේතුව ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රපස්ථායක වෙන්න කලින් ඉල්ලනවා මට ඔක්කොම කියන්න කියලා. බුදුරන් වහන්සේ අතීතය කිව්ව අනාගතය කියන මම නැති තැන කියන හැම දෙයක්ම මට නැවත කිවිය යුතුයි. ඒත් එහෙම තමයි අග්‍රපස්ථායක වෙන්නේ. අන්න එහෙනම් සියලු දේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා කියන බුදුරයන් වහන්සේ. මොකද පොරොන්දු කඩන්නේ නැහැ බුදුරයන් වහන්සේ. සම්බුදු කෙනෙක්. එකඟ වෙච්ච දෙයක් නැති කරන්නේ නැහැ බුදුරයන් වහන්සේ. මාරයට එකඟ වුණාට පස්සේ පොරොන්දු වුණාට පස්සේ ඒ පොරොන්දුවත් අතහැරියේ නෑ බුදුරන් වහන්සේ පොරොන්දුනම තුන් මාසකින් පිරුණා පානවා කියලා. කවදාවත් වචන වෙනස් කරන කෙනෙක් නෙමෙයි බුදුරන් වහන්සේ. යමෙක් කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට ඔක්කොම කියලා නෑ කියලා. එයා කියන්නේම බුදුරන් වහන්සේ සම්බුදු නෑ කියලාමයි. ඒ වගේ බුදුරණවහන්සේම දේශනා කර ආනන්ද ස්වාමීන් වහන්සේ ඔක්කොම මතක තියාගන්න පුළුවන් කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නෙමෙයි මතකයෙන් අග්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේ. එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ ඔක්කොම තේ මතක තියාගන්න පුළුවන්. පළවෙනි සංගායනාවේදී ජීවමාන හිටි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ ළඟ ශ්‍රාවකයන්ගේ ඒ කියන්නේ ධර්මයේ දන්න එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ මම මෙහෙමයි ඇහුවේ කියලා විග්‍රහ කරා මෙන්න මේ මූලික බුද්ධ වචනය එක්ක සැසඳෙන දේ විතරයි තව කෙනෙකුගේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක දිටිනිඥානකන්ති වලින් තොරව තියෙන එකම අර්ථය අන්න ඒක හා සසදා බලන්නට ඕනේ එයා සසදා ඒකට විතරක් ගැලපෙනවා නම් වෙන කිසිදු වචනයකින් තොරව අන්නයයි ධර්මයේ අනිත් සියලු දේ තව කෙනෙක් එක්ක බැඳිච්ච සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිච්ඡාන කාන්තික බැඳිච්ච කෝණයක්. අන්න ඒක තේරුම් ගන්න යනකොට ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙනකොට හැම වෙලෙම ඒ දහමට මුල් තැන දීලා අපේ පැත්තට අපි තේරුම් ගත්ත දෙයට අපි දන්න දෙයට පහරක් වදින්නට ඕන වැරදි කියලා. අපි අද අපි හැමෝම කැමැත්ත තියෙන්නේ අනේ මම තේරුම් ගත්ත දේ මට වැටහෙච්ච දේ මේ මෙච්චර කාලේ මම දැනගත්ත දේ හරි කියන එක තහවුරු කරගන්නනේ මට තේරිච්ච දේ මම දන්න දේ මට ප්‍රායෝගිකව අපි කරා කියලා හිතාගත්ත දේ මේ මේ විවිධ අය කරපු විග්‍රහ දැන් මට ලස්සන්ට ගැලපෙන දේ හරිනම් අනේ අපි හිතනවා දැන් මම ධර්මයේ දන්නවා මට දැන් සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන වැඩපිළිවෙල හුරු කරගන්න පුළුවන් කියලා අපි ඒ විදිහට දන්නේ එහෙම ගැලපුණේ ඒක හරි කියලා ගත්තේ අපේ චේතනාව අපේ සංඥාව මම කියලා අරගෙන නෙමෙයිද? ප්‍රත්‍යুৎপন্ন වශයෙන් සකස් වෙච්ච සංඥාව චේතනා මම කියලා ගත්ත නිසානේ අනේ මට මේක ගැළපුණා කියලා හම්බ වුනේ සක්කාය දිට්ඨිය නෙවෙයිද ප්‍රායෝගිකව තියෙන්නේ. ওই වචන ටිකක් නෙමෙයි. අපි දැන් වචන ටික මම කල්පනා කරනවා මට රූපේ මම කියලා නෑ වේදන මම කියලා නෑ මේ බෙද බෙදා කල්පනා කර කර බලනවා අනේ පත්‍යුප්පන්න වශයෙන් ප්‍රායෝගිකව හටගත් චේතනාව මම වෙලානේ සක්කාය දිට්ඨිය කඩන්න තියෙන ප්‍රායෝගිකවනේ මේ සිතවිල්ලකින් නෙමෙයි කල්පනාවකින් නෙමෙයි ප්‍රායෝගිකව ප්‍රතිපන්න වශයෙන් මෙන්න මේ කමතක වෙලා බුදුරන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික දෙයක් කියන කමතක වෙලා බුදුරන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිපන්නව දකින්න දෙයක් කියන කමතක වෙලා අර වචන ටිකක් තරක කර කර මතවාද ගොඩනග ගොඩනග විවිධ අය කියපු වචන වලින් විවිධ අයගේ අර්ථකථන වලින් මේක බෙද බෙදා බෙද බෙදා ගලප ගලප තමන්ට තේරෙනවා මට ගැළපෙනවා මෙයයි හරි අරක වැරදි මෙන්න මේ විදිහට මේක මේ මේ කියපු දේ හරි මෙහෙමයි ගැළපෙන්නේ කිය කියා සක්කාය දිට්ඨියම වර්ධනය කරගන්නවා තමන්ගේ චේතනාව තමන්ගේ සංඥාව හරි එය මම කියලා අරගෙනයි ප්‍රායෝගිකවම සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්නවා. නමුත් පින්වතුනි ඔබ හොඳට හිතන්න හරියට බුද්ධ වචනේ ඇහෙනකොට බුද්ධ වචනේ තුලින් යෝනිසෝ මනසිකාර උත්පාදයක් හරියට එනවනම් පහර වදින්නේ මට මිසක් වෙන දෙයකට නෙවෙයි ඔබට සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන්න අවශ්‍ය නම් පහර වැදිය යුත්තේ මට. මට පහර වදිනවා නම් මම දන්න සියල්ලක්ම වැරදි. නමුත් අපි කැමතිනේ මම දන්න දේ මම දන්න දැනුම මට ගැළපෙච්ච දේ හරි කියලා ගන්න. ඇයි ගන්න කැමති? මම කැමති සක්කාදිට්ඨිය වර්ධනය කරගන්න ප්‍රායෝගිකව. වචනෙට නම් කියනවා නේ මම සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන්න කැමතියි කියලා. නමුත් ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය වර්ධනය කරගන්න කැමතියි. මම දන්න දෙයට ලකුණක් කටිනවට කැමති. මම දන්න දේ ගැළපෙනවට කැමති. අර මූලික බුද්ධ වචනට යන්න කැමති නෑ. අපි කැමති නෑ යෝනිසෝ මනසිකාරය කරලා ධර්මයේ හරි මං වැරදි කියලා තේරුම් ගන්න. මම තව කාරණාවක් පැහැදිලි කරන්නම්. අපි දන්න දේ වැරදි කියන කාරණාව හම්බ වෙලා දහම් හරි කියන හම්බ වෙන තැනට යමු වෙන්න ආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය කියන කාරණාව පැහැදිලි කර ගැනීම යනකොට. ඒ වගේම මතක තියාගන්න ඕන කාරණාවක් දැන් මේ කතා කරන්නේ ධර්මය අහලා දැනගෙන ඉගෙනගෙන ධර්මයේ තේරුම් අරන් යන වැඩපිළිවෙලකට යොමු වෙච්ච කෙනෙකුට කියන එක හොඳට මතක තියාගන්න. එහෙම නොවුනොත් එහෙම ඉස්සරලාම කෙනෙක් සම්බන්ධ වෙනවා නම් එයාට මහ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද එතකොට අපි මොකද්ද කළ යුත්තේ කියලා. හැබැයි ඒ කෙනාට වුණත් මූලික බුද්ධ වචනය අධ්‍යයනය කිරීමට නුවණින් යුක්තව යොමු වෙනවා නම් එයාටත් ඒක හම්බ වෙනවා. මූලික බුද්ධ වචනේ වෙන දේවල් නෙමෙයි. මූලික දෙයට යන්නට ඕන. ඕනම නුවණැති කෙනෙකුගේ වැඩපිළිවෙල තමයි මූලික බුද්ධ මූලික දේ හොයන එක ඕනම දෙයක. අද අපි මූලික දෙයට එක දෙන්නේ නැහැ අනිත් දේවල් වලට එක දීලා අනිත් දේවල් තව මතවාද එක්ක ඇවිල්ලා තියෙන්නේ මූලික දේ පිරිසිදු ඇවිල්ලා තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ. අපි මූලික දේට එක දෙන්නේ නැහැ. එන මූලික දේ එක්ක සැසඳෙනකොට තමයි අපට මේ දහම තුලින් ප්‍රායෝගිකව සක්කායදිට්ඨියට පහරක් වදින්නේ. එතකොට මේ ආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය. අපි දැන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න බලමු. ඇස තියෙනවා නම් ස්පර්ශය තියෙනවාමයි. මොකද ඇස නම් වූ හේතුව ඇති තැන ස්පර්ශය නම් වූ ඵලය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන ආරණීයයක බලනකොට ඇස නම් වූ හේතුව ඇති තැන ඇසේ ස්පර්ශය තියෙනවා. මේක පෙරපසු කියන කාරණාවට අදාළ නැහැ. කාලත්‍යයකට අදාළ නැහැ. මෙය ඇති තැන මේ වෙයි. දැන් අපි බලමු අපි දන්න දැනුම එක්ක සූත්‍ර විග්‍රහවලට ගිහිල්ලා අපට ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය කැඩෙන විදිහේ චින්තනයක් හම්බ වෙයිද කියලා. අපි දන්න දැනුම හරි මට තේරෙනවා මට මට දැන් මේක ලස්සනට වැටහෙනවා කියලා හම්බ වෙන්නට වෙයිද? නැත්නම් අනේ ප්‍රායෝගිකව මම දන්න දේ වැරදි මගේ කියන්නේ මගේ චේතනාවනේ වැරදි මගේ සංඥාවනේ වැරදි කියලා පහරක් හම්බ වෙයිද කියලා අපි හොඳට කල්පනා කරලා බලමු. අපට තේරෙනවා නම් ගැළපෙනවා නම් ඔන්න මොකද වෙලා තියෙන්නේ මමයි හරි සක්කාය දිට්ඨියයි වැඩෙන්නේ මම දන්න දේ වැරදි මට තේරිච්ච දේ වැරදි ධර්මයයි හරි කියලා හම්බ වුණා නම් අන්න ප්‍රායෝගිකව සක්කාය දිට්ඨියට පහරක් වදිනවා දැන් ඔබ දේශනාවක් අපි කල්පනා කරලා බැලුවොත් බුද්ධ දේශනාවක් මදුපිණ්ඩික සූත්‍රය චක්කොංච පටිච්ච රූපේ චොප්පජේ චක්ක විඥානං තින්න සංගති පස්සෝ ඇසත් රූපත් ඇති තැන ඇසේ විඥානය හටගන්නවා. ඇසත් රූපත් ඇති තැන ඇසේ විඥානය හටගන්නවා. දැන් හරි අපට ගැලපෙනවා. මොකද ඇස නිසා ස්පර්ශයනේ. එහෙනම් ඇසත් ඇස කියන රස රූප දෙකම. එහෙනම් ඇසත් රූප ඇති තැන ඇසේ විඥානය හටගත්ත ඔන්න ස්පර්ශය සිදු වුණා. ဒုတိ ය දෝය සූත්‍රය ගත්තාම ඒ තියෙනවා ඇසත් රූපත් ඇති තැන ඇසේ විඥානය හටගන්නවා. ඔන්න ඒකත් හරි ලස්සනට ගැලපුණා. සලායතන ප්‍රත්‍යයෙන් පස්සය කියන කාරණාවට ගැලපෙනවා. ඊළඟට බලමු එහෙනම් අපි කල්පනා කරලා මේ මහා හත්ති පදෝපම සූත්‍ර විග්‍රහයට ගිහිල්ලා. මහා හත්ති පදෝපම සූත්‍ර විග්‍රහයේ තියෙනවා මෙන්න මෙහිම. ඇසත් තියෙනවා, ඇස ඉදිරිය රූපයකුත් වෙනවා. හැබැයි විඥාණය පහළ වෙන්නේ නැහැ. නැත්තම් සමන්නාහාර යොමු වෙච්ච තැනදී විඥානය පහළ වෙන්නේ නැහැ. ස්පර්ශය සිදු වෙන්නේ නැහැ. ඇස තියෙනවා. ස්පර්ශය සිදු වෙන්නේ නැහැ. රූපේ තියෙනවා. ස්පර්ශය සිදු වෙන්නේ නැහැ. එතකොට මේක කොහොමද ගැලපෙන්නේ? දැන් ඇසයි රූපයයි තිබ්බොත් ස්පර්ශය තියෙන්නට ඕනේ. ඇස සලායතන ඇති තැන පස්සය. ඇස රූප ඇති තැන විඥාන පාතු භාවය. දැන් ඔන්න අපට අපි ගන්න දැනුමට එකපාරටම පහරක් වැදිනවා. ඔන්න හරියට ධර්මය අහුනම වෙන දේ. හරියට ධර්මය අහුනම යෝනිසමනසිකාරය කරන්න යමු වෙනකොට පහර වදින්න ඕන කාටද? මට. ඒ සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්නට ඕනත්. සමාධිට්ඨියට පත් වෙනකොට සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්නේ පත්‍යුප්පන්න වශයෙන් ප්‍රතිඋප්පන්නව චේතනාව මම කියලා ගැනීම වැරදි කියලා හම් වෙන්නට ඕනේ. ඔන්න ධර්මය ඇහෙනකොට මොකද වෙන්නේ? ධර්මය ඇහෙනකොට මම දන්න දේ වැරදි කියලා හම්බුණාද නැද්ද? ඇයි ධර්මය හරි කියලා ගත්ත නිසා දැන් මේක වැරදිනේ. දැන් මට තේරිච්ච දේ වැරදිනේ. මගේ දැන් චේතනාව වැරදිනේ. ඇයි දැන් සලායතන පත්‍යයෙන් ස්පර්ශය? බුදුරණවහන්සේ දේශනා කරන පටිච්චසමුප්පාදයේදී මගපින්ඩික සූත්‍රයේ අසරූප විඥාන ඇස අචේතන රූප අචේතන විඥානය ඇති වෙනවා කියනවා. ဒုတိ ය දේ සූත්‍රය ඇස රූප අචේතන විඥානය තියෙනවා. නමුත් හත්තිපදෝම සූත්‍රය ඇස රූප අචේතන විඥානය ඇති වෙන්නේ නැහැ කියනෝනේ. ඒකට තව එකක් එකතු වෙන්න ඕන සමන්නාහාරයෙන්. නමුත් ඇසත් රූපයත් ඇති තැන විඥානය පහළ වෙන බව අනිත් හැමතැන විග්‍රහ වෙනවා. සලායතන පත්‍යයෙන්ම ඇස තියෙනවා නම් එතන ස්පර්ශය සිදු වෙනවා කියලම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. නමුත් මදුපිණ්ඩික සූත්‍රයේ මේ මහා අත්තිපදෝම සූත්‍රයේ පටිච්චසමුප්පාද දර්ශනය විග්‍රහ කරන ගැඹුරුම කාරණාවේදී විග්‍රහ කරනවා ඇස රූපයේ තිබුණට ස්පර්ශයේ සිදු නොවන ආකාරයක් පිළිබඳව. හැබැයි විග්‍රහ කරන්නේ ස්පර්ශයේ සිදු නොවන ආකාරයක්. ඔන්න අපට හිතන්න ඕන පැති. දැන් අපි කැමති හැම වෙලෙම අනේ මම සරණවත් තේරුම් ගන්න මිසක් හිතන්න නෙමෙයිනේ. මෙතන විග්‍රහ කරන ස්පර්ශයේ සිදු නොවන හට නොගන්න. දැන් අපි හට නොගන්න දෙයක්කට නේද මේ ඇහැ තියෙනවා රූපේ තියෙනවා කියලා අරගෙන තියෙන්නේ. දැන් එතන විග්‍රහ කරන්නේ මොකක්ද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ? හට නොගන්න දෙයක් නේ. හට ගන්න දෙයක් නෙමෙයිනේ. දැන් හට නොගන්න දෙයකට අපි මොකද දාගත්තේ? ආ හටගත්තේ නැහැ. නමුත් ඇසරුන්න තියනවලු. දැන් හට නොගත් දෙයකට විග්‍රහ කරේ. හට නොගත් දෙයක් අපට අර්ථකථනය කරන්න පුළුවන්ද? ඉතින් හට අරන්නේ නැහනේ. කුමක්ද හට අරන්නේ නැත්තේ? ඇස රූපේ. ස්පර්ශ සිදු වුණොත් ඇස රූපේ හම්බ වෙන්නේ. ඔන්න හිතන්න ධර්මයේ හිතන්න කාරණා. මේ හට නොගත් දෙයක් විග්‍රහ කරන්නේ. හට ගැනීම විග්‍රහ කරන රස රූප විඥාන එකතු වීම ස්පර්ශය කියලා. ඒ හට ගැනීම. අන්න එතකොට පෙන්වන්න පුළුවන්. අනිත් කාරණාව තමයි දැන් මේ පටිසමුපාද පිළිවෙලක් තියෙනවනේ. එකින් පස්ස එකක් වෙනව නෙමෙයි නමුත් අනුපිළිවෙලක් තියෙනවා. දැන් අපි දන්නේ ඇසත් රූපයත් ඇති තැන විඥානයි. එතකොට එහෙනම් විඥාණය ඇති වෙන්න හේතුල කරන අසත් රූපයක්. එහෙනම් අපේ සාමාන්‍ය විතර දේ තමයි මුලින් ඇස රූපේ ප්‍රකට වුණේම තම විඥාණී ප්‍රකට වෙන්නේ. කාලත්‍රයක් නැහැ මේකට. නමුත් පිළිවෙලක් තියෙනවා. කාලත්‍රයක් නැහැ පිළිවෙලක් තියෙනවා. ඇස රූප ඇසිතන විඥාන. හැබැයි පටිච්චසමුප්පාදේ බලන්න කල්පනා කරලා ඇස රූපවලට ප්‍රත්‍ය විඥාණය වෙලාද විඥාණයට ප්‍රත්‍ය විඥාණීය ප්‍රත්‍යෙන් ඇස රූප වෙනවද කියලා. පටිච්චසමුපාදේ කල්පනා කළ බලන්න. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර ප්‍රත්‍යයෙන් විඥාණය. චක්කසෝත ගාන ජීවා කාය මන විඥාණය. විඥාණීය ප්‍රත්‍යයෙන් නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන ප්‍රත්‍යයෙන් පසය. විඥාණය තමයි උඩින්ම තියෙන්නේ. අවිජ්ජා සංඛාර වලට පස්සේ විඥාණය. විඥාණයපත් විඥාණය හැබැයි චක්කුසෝත ගාන ජීවා කාය මන විඥාණය වෙන විඥානයක් නෙවෙයි. හැබැයි මේ විඥාණය ඇතිතන තමයි නාම රූප ක්‍රියාකාරීත්වයත් සලායතනත් සම්බන්ධ. දැන් මේ විදිහට අපි ඉගෙන ගන්නකොට ධර්මයේ හරි කියලා දැන් පහර වැදුනේ කොහෙටද? දැන් පහර වැදුනේ Taman දන්න දෙයට නෙමෙයිද? මට ගැළපෙච්ච දෙයට නෙමෙයිද? සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානකන්ත කියන රාමුවට මම ලස්සනට ගලපලා ගත්ත දෙයට නෙවෙයිද දැන් පහර වැදින්නේ? එතකොට බුදුරන් වහන්සේගේ ධර්මය අපි හරිය කියලා ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඒක අහනකොට හිතන්න ඕන දෙයක් හම්බෙලා හිතන්න යමු වෙනකොට මොකද්ද ඇති වෙගෙන යන්නේද? අනේ මට නේද පහරක් වදින්නේ? මම දන්න දෙයට මම ගල්පගත දෙයට නෙමෙයිද පහරක් වදින්නේ? ප්‍රායෝගිකව සක්කාය දිට්ඨියට නෙමෙයිද පහර වදින්නේ? එහෙනම් බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ අර්ථය වෙලා නැද්ද? බුදුරණවහන්සේ ධර්මයේ අර්ථය පෙන්වුවේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළා මේ නිවන් මඟ වඩා ගන්න නෙමෙයිද? එහෙම නැත්නම් බුදුරණවහන්සේ ධර්මයේ පෙන්වන්නේ විෂයක් හැටියට ඉගෙනගෙන දැනුමුනි රවුල් කරගෙන ඒක ගලප ගලපින්න නෙමෙයි. බුදුරණවහන්සේ මේ ධර්මයේ පෙන්නුවේ දැනුමක් ඇති කරගෙන ඒක නිරවුල් කරගෙන ඒක ලස්සනට ගලප ගලප මොකද්ද එකක් කරන්න නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ පෙන්නුවේ යෝනිසෝ මනසිකාර උත්පාදයේ ධර්මයේ හරිය කියලා අරගෙන ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය කැඩෙන වැඩපිළිවෙලකටයි. ප්‍රායෝගිකව කරන වැඩපිළිවෙල. අපි ඒකට කැමති නෑ එහෙම ඇහෙනකොට. එහෙම ඇහෙනකොට අපි තැටි ගන්නවා, බය වෙනවා. එච්චරටම සක්කායදිට්ඨිය ප්‍රබලයි. දැන් අපට හිතෙන දෙවිවරු සැති ගන්නකොට බය වෙනකොට බුදුරණවහන්සේ පෙන්නපු ධර්මය ඇහෙනකොට මේ අර මේ දෙවිවරු කියන්නේ මේ නේද සාමාන්‍යයෙන් අපි හිතන විදිහෙන් අපට සාමාන්‍යයෙන් හිතෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් අපට ප්‍රායෝගිකවම සක්කායදිටියට පහර වදිනකොට මොකද වෙන්නේ? තැති ගන්නවා. බය වෙනවා. අනේ මං කියපු දේ වැරදි. මම තේරුම් ගත්ත දේ වැරදි. කොච්චරනම් මේ ධර්මය කියලා අපි හිතාගත්ත දේ නිසා ප්‍රායෝගික ධර්මීය ඇහෙනකොට පහරක් වදිනවා Tamanට. ඇයි මෙහෙම වෙන්නේ? අපි පින්වතුනි මූලික බුද්ධ වචනේ හරි කියලා හිතාගන්නේ නැතුව වෙන වෙන දේවල් වලට ගිහිල්ලා එව්වවල එව්ව ඔස්සේ තමන්ගේ සක්කාදිට්ඨි වර්ධනය කරගෙන මොකද්දෝ දැනුමක් ඇති කරගෙන දැන් මේක ලස්සනට ගලපගෙන ඉන්න නිසායි ඒක උනේ. ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක්. අපේ මූලික බුද්ධ වචනේට ගිහිල්ලා නැහැ. මූලික බුද්ධ වචනේට ගියා නම් අපට හම්බ විය යුත්තේම ඔන්න ඔය ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය කැඩෙන වැඩ පිළිවෙලා. දැන් බලන්න මං පැහැදිලි කරේ මේ සූත්‍ර කාරණා ටික. ස්පර්ශයට ප්‍රත්‍ය ආයතන. එතකොට ආයතන ප්‍රත්‍ය වෙනකොට ඇස රූප විඥාන එකතු වීමෙන් මේ ස්පර්ශ සිදු වෙනවා. ඇස රූප අචිතන විඥානය ඇති වෙනවා. ඇස රූප අචිතන විඥානි. නමුත් ඇස රූප කියන කාරණාව විඥාණයෙන් ඇති වෙන දෙයක් බව පටිසමුප්පාද චක්කු විඥාන සෝත ගාන ජීවා කාය මන විඥාන මෙන්න මේ විදිහට විග්‍රහ වෙනවා. එහෙනම් අපි දැන් ගලපගත්ත දේ වැරදි. ඊළඟට ඇස තියෙනවනම් ස්පර්ශ සිදුවිය යුතුයි. නමුත් ප්‍රතිපදම් සූත්‍රයේ ඇස තියෙනවාට රූපෙ තිබ්බට සිදු නොවන ආකාරයකට විග්‍රහ කරනවා. එහෙනම් විඥානයේ ප්‍රබල වෙලා තියෙනවා අවිද්‍යා සංකාරයක. එතනදී ඇස රූප කියන කාරණාව හම්බ වෙනවා නම් විඥානීය සහිතව මොකද වෙන්නේ? අන්න ස්පර්ශය සිදු වෙලා තියෙනවා. දැන් අපට හට ගැනීම ගැන ප්‍රායෝගිකව හිතන්න ප්‍රතිඋප්පන්නව ඇස හට ගැනීම පිළිබඳව ඇස හට ගත්තනම් රූප පෙනීමනේ හම්බ වෙන්නේ ඒ ඒ කතා කරන කතාව ස්පර්ශයෙන් සිදු වෙලානේ එහෙම කතා නොකරන තැනදී ප්‍රත්‍යুৎපන්නව අපට ඇහැ හම්බ වෙලාද? නෑ. දැන් අපට ඇහැ කියලා නිගමනයකට එන්න තියෙන රූපය එකනේ. ඉතින් රූපය විචාරණයක් වෙන්නේ විඥාණයටනේ. නමුත් අපි දැන් ඇහැ තියෙනවා කියලා අරගෙන නේද? දකින්න නැතුවත් ඇහැ තියෙනවා. විඥානේ පහළ වෙන්නේ නැතුව හට ගන්න හැක් තියෙනවා අපිට තියෙන්නේ දැන් මේ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැතුව ඉන්න එක විතරයිනේ. ඔන්න ඔය විග්‍රහ වලට ගිහිල්ලා අපි දැන් අනි මට දැන් ධර්මයේ තේරෙනවා කියලා සක්කාය දිටියත් වඩා ගන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න කලින් විග්‍රහ කරපු යම් පරියායවල් තියෙනවා. විමුක්තිය හොයපු ශාස්ත්‍රෝර ඉදිරිපත් කර පරියායවල්. ඒවා විවිධ වචන තියෙනවා. අද තියෙන්නේ. ඒ කරපු ප්‍රතිපදාවට බුදුරණවහන්සේගේ වචන දාලා විග්‍රහ කරගන්න එකක් විතරයි. මොකද මේ සියලු දෙනාට හරියට ලෞකික සම්මාදිටියෙන් යුක්ත ප්‍රතිපදාවක් කුරු කරපු සියලු දෙනාට රාගය දුරු වුණා, ද්වේෂය දුරු වුණා, විතරාග්විත දෝෂී වුණා. නමුත් මෝහය දුරු කරගන්න බැරි වුණා. අපටත් ප්‍රත්‍යක්ෂ වෙනවා ඒ විග්‍රහයේදී රාගය දුරු වෙනවා, ද්වේෂය දුරු වෙනවා, ධර්මයේ හැටියට යමක් ගැළපෙනවා ධර්මයේ හැටියට යමක් විග්‍රහ කරගන්නවා අපිත් හිතනවා අනේ අපි දැන් බුදුරන් වහන්සේ කියපු දෙයට අනුව මේ ප්‍රායෝගික කරන්නේ දැන් කෙලෙසුත් සංසිඳිලා කෙලෙසුත් එන්නේ නැහැ මොකද මේ වෙලා තියෙන්නේ සද්ධර්ම ප්‍රතිරූපක ධර්මයේ වගේ දේ හම්බ වෙලා ප්‍රායෝගිකවත් ලස්සනට ගැලපෙනවා කෙලෙසුත් එන්නේ නැහැ හැබැයි සත්‍ය දර්ශනය නෙවෙයි. මෝහය දුරු වෙන්නේ නැහැ. මෝහයට පහරක් වදින්නේ නැහැ. මොකද්ද මේ මෝහය කියන්නේ? මෝහය කියන්නේ මොකද්ද කියලා දන්නේවත් නැහැ. ඇයි මොහේ දන්නේ නැත්තේ? මනින්න විදියක් නැහැ. දැන් අපිට කියනවා ඔන්න දැන් ওই දේශනා තුලදී විග්‍රහ වෙනවා ඇසට පේන රූපය, කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගන්ධය, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණ. නැත්තම් මේ පංචපාස්කන්ධය. මෙන්න මේවට රාග, දේශ, මෝහ දුරු කරන්න. දැන් ඇස ආදිත්‍ය පරිසුත්ත ගත්තොත් ඇස ගිනි ගන්නවා. කන නාසය, දිව, කය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු, ස්පර්ශ, විඥාන, වේදනා මේවා ගිනි ගන්නවා. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස උපායාසයෙන් ගිනි ගන්නවා. දැන් මේ ධර්මය කියන්නේ බුදුරන් වහන්සේ කාටද රහත් වෙච්ච අයටද නැත්නම් පුතජන අයටද? රහත් වෙච්ච අයට ධර්මයේ කීවේ අවශ්‍යතාවයක් තියෙනවද? නැහැ. කාටද කියන්නේ පුතජන අයට ධර්මය අහන්න. එහෙනම් ලෝකයේ ඉන්න අයට වෙන කාටවත් නෙමෙයි. ලෝකයේ ඉන්න අය නිදහස් වෙන්නනේ මඟ පෙන්වන්නේ. ඕක අපට අමතක වෙනවා. අපි හිතනවා මේ රාහතන් වහන්සේට කියන එකක් වෙන්නද කියලා. මේක ලෝකේ ඉන්න අයට කියන්නේ. ලෝකේ ඉන්න අයට කියනවා ඇස ගිනි ගන්නවා කියලා. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්. දැන් ඊයා මේක හොයන්න වෙනවන්නේ. හොයාගෙන යන්න ඕනේ මේ ගින්න මොකද්ද කියලා. ඔන්න රූපයේ ගින්නක්. නැත්තම් පංචපාස්කන්ධයේ ගින්නක්. ඔන්න ඔය ගින්න හොයන්න වෙනවා. ඔන්න ටික ටික හොයනකොට හම්බ වෙනවා මොකද්ද? රාගයේ ගින්නක් කියන එක හම්බ වෙනවා. මොකද්ද මේ රූපේ ලස්සනයි හොඳයි කියලා අල්ලගෙන ඇලෙන්නේ රාගයෙන් ඔක අහු වෙනවා. රාගයේ ගින්නක්. ද්වේෂයේ ගින්නක් කියන එකත් හම්බ වෙනවා. නරකයි කියලා අයින් කරන එකත් එක්ක. ද්වේෂයේ ගින්න. ඕක තේරුම් ගන්න පුළුවන් බුදුරන් වහන්සේගේ ධර්මයේ නැතුවත්. මොකද ඒ නිසා තමයි විතරාගි විතදෝසී උනේ කට්ටිය. ඊළඟට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස එතකොට අපට જાතිය දැන් අපට සාමාන්‍යයෙන් කල්පනා කරන්න පුළුවන් හරි මේ රූපයේ පෙනිච්ච නිසානේ අපට මේ රූපය මුල් කරගෙන මේ විදිය දුකක් ඇති වෙන්නේ. ಜಾතිය ගින්න නෙවෙයි ಜಾතිය නිසා ගින්නක් කියන එක හම්බෙන්නේ. දැන් ಜಾතිය ගින්නක් වෙනවා කිව්වා ජරාව ගින්නක් වෙනවා කිව්වා මරණය ගින්නක් වෙනවා කිව්වා. ಜಾතිය පත්‍යෙන් ජරා මරණ එක හරියි. ඒක ප්‍රතිපටිසමුප්පන්නේ. හැබැයි ಜಾති ගින්නක් ඒ ගිනි 11 විග්‍රහ කරනකොට ජරාව ගින්නක්. ಜಾතිය නිසා ජරාව ගින්නක් කියන එක නෙමෙයි එතන විග්‍රහ කරන්නේ. ඒ විග්‍රහය ගැලපෙනවා පටිච්චසමුප්පාදයේත් එක්ක ආරිනියයේදී. මෙතන විග්‍රහ කරනවා වෙන්ින් වශයෙන්. ಜಾතියක් ගින්නක් ජරාවක් ගින්නක්. මරණයවත් ජීන්න. දැන් අපි විග්‍රහ කරන්නේ අපිට තේරෙන්නේ නැති නිසා අපි කැමති නිසා සක්කාදිට්ඨිය වර්ධනය කරගෙන මොහක් හරි දෙයකට ගලප ගලප අපි තේරුම් ගන්න කැමති නිසා අපි හිතනවා ආ ජාතිය නිසා ජරා මරණ වෙනවනේ ලෙඩ වෙනවා වයසට යනවා මරණයට පස්සේ ඒක ගින්නක් තමයි. දැන් අසනදී හම්බ වෙන්නේ පටිච්චසමුප්පාදයේ දකින්නකොට මම වැරදි කියලා ජාතිපත්යෙන් ජරා මරණ දකින්නකොට මම වැරදි කියලා හම්බෙලා සක්කාදිට්ඨිය කැඩෙනවා. මම වැරදි කියලා හම්බ වෙලා. ආයේ මගේ මනින්න දෙයක් නැති වෙනවා ඊට පස්සේ. දැන් මෙතනදී හම්බෙන්නේ ඒකම ගින්නක් කියන. එහෙනම් ඒක වෙන්ින් වශයෙන් පටිසමුපාදේ හම්බෙන්නේ නෝ. ඒ ಜಾතිය නිසා ජරාව ගින්න නෙවෙයි. ಜಾතියෙම ගින්න සියලු ಜಾතිය. ඇස කන නාසය දිවකය මන කියන ඇස කන නාසය දිවකය මන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ඇසේ විඥාන කනේ විඥාන නාසයේ දිවේ කයේ මනේ විඥානේ ඊළඟට ස්පර්ශ ඇසේ ස්පර්ශ කනේ නාසයේ දිවේ කයි මනේ ස්පර්ශ ඊළඟට ඒ සඳහා ඒ තුලින් හටගත් වේදනා මේ සියල්ලක්ම ගින්නක් ඒක නිසා ගින්න නෙවෙයි එය ගින්නක් ಜಾති ගින්නක් ඇස රූප ඇසේ විඥාන ස්පර්ශ නිසා හටගත් වේදනා පස්සේ මෙය ගින්නක් ඒක නිසා හටගත් ජරාවත් ගින්නක් හැබැයි එයත් ගින්නක් ඒකින්වත් තේරුම් ගන්න කමන්න. දැන් අපිට අපි හිතමු මට හොඳට ධර්මයේ තේරෙනවා. කනට හෙච්ච සද්දේවස්. නැත්තම් මට හොඳට සමාධියක් වැඩිලා වේදනාවක් හම්බ වෙලා. දැන් අපි කතා කරන ස්පර්ශයේ සිදුවෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නවත්තන්න ඕනේ නෑ. ඒක නවත්තන්න බෑ කොහොමත්. නිවෙනනේ කතා කරන්න තියෙන්නේ. ඒක සිදුවෙන ප්‍රශ්නයක් නේ. එතන බුදුරණාහසේ පෙන්නපු දහම මේ මේ ඒක නිසා කෙලෙස් ඇති වෙන එකක් විතරයි කිව්වේ. හැබැයි බුදුරණවහන්සේ මේම ගින්නක් කියන. මොකද අපි එච්චරට මෝඩයි. අපි එච්චරට අඥානයි. අපි එච්චරට සක්කාදිට්ඨියට බැහැගෙන අපි එච්චරට කැමති සක්කාදිට්ඨිය තුල ඉඳගෙන මෝඩකම තුල ඉඳගෙන මට තේරෙන දෙයක් විතරක් ගන්න. මම මම මමම පෝෂණය කරගන්න හරි කැමතියි. ඒකයි හේතුව. ඊළඟට ඇසර් රාගයක්. කියන්නේ රාගයෙන් ගිනි ගන්නවා. කන, නාසය, දිව වගින්නක්. රාගයෙන් ගින්න. ඒක රාගයෙන් ගින්න නම් ඔන්න හම්බ වෙනවා. රාගය ඇති කරගන්නවා. මමනේ ඇති කරගන්නේ. හරි ඒක හම්බ වෙනවා. ස්පර්ශයෙන් රාගය ඇති වෙනවා. ද්වේෂය ඒකත් හරි. මෝහේ මෝහෙන් ගිනි ගන්නවා කියන්නේ දැන් අපට මෝහය කියනකොට අපේ විග්‍රහ දාගන්න වෙනවා මෝහය. ඇයි අපි කැමතින් තේරුම් ගන්න මොකද්ද මෝහය කියන්නේ? මෝහය කියන්නේ අවිද්‍යාවමයි. අඥානකමයි මෝහය කියන්නේ. දුක්ඛය අඥානං, සමුදය අඥානං, නිරෝධය අඥානං, මග්ගය අඥානං. දුෂ්ප්‍රාඥකමටමයි. මෙන්න මේ දේ තමයි මෝහය කියලා බුදුරණවහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ නিত্য සැප ආත්ම කියලා අරගෙන ආර්ය සත්‍ය අනවබෝධය තුලින් මුලාව අවිද්‍යාව තුලින් හම්බෙච්ච දෙයට තමයි මෝහය කියලා කියන්නේ. එතකොට එහෙනම් මෝහය හම්බ වෙනවා නම් දැන් අපට රාගය විරාගයත් එක්ක නිමානින්න තියෙන්නේ. ද්වේෂය විට දෝෂයත් එක්ක නිමානින්න තියෙන්නේ. එහෙනම් එතනම කියවෙලා ඉවරයි මෝහය මනින්න පටිසමුපාදේ හම්බ විය යුතුයි. මොකද ඇස රූප කන ශබ්ද මෙව හම්බ වෙන කලින් අවිද්‍යාවක් හම්බ වෙනවා. එතනම කියවෙලා ඉවරයි මෝහය ඇති නිසාම තමයි ඇහැ සහ රූපය සහ විඥානය සහ පංච උපාදානස්කන්ධ සහ පංචස්කන්ධ සහ ස්පර්ශ සහ මේ ඔක්කොම තියෙන්නේ මෝහයෙන් නිසා. ඇයි අවිද්‍යාව වෙන්නේ හට අරන් තියෙන මේ ඔක්කොම. දැන් අපට හිතෙන්නේ ඒක ඒකට මොහ කරන්න තියෙනවා කියලානේ. පෙනෙච්ච ඇහැට ඇහැට පෙනෙච්ච රූපයට ස්පර්ශයට විඥාණයට මොහෙන් එන්නේ නැහැ කියලා අපිට අපිට අපි හිතන්නේ. ඒක අපි අපේ තියෙන පුහු මාන්නයෙන් පුහු මෝඩකමින් අපි දාගත්ත කෝණයක් ඔස්සේ අපි මේ යන්න හදන්නේ මට තේරෙනවා කියලා. නමුත් බුදුරණවහන්සේ පෙන්නපු දේ එකද මොහේ තියෙන ඒවා ඇති වෙන්න හේතු වෙන එක. දැන් ඇහැට කනට නාසයට දිවට කයට මනට රාගය ඇති කරගන්න එක හරි. ඒක රාගය. ඒ රාග ගින්න හරි, දේශ ගින්න හරි. නමුත් මෝහය කියලා විග්‍රහය මොකද්ද? අපට හිතන විග්‍රහයක් දාගෙන හරියන්නේ නැහැ නේ මෝහයට. මේ අවිද්‍යාවත් එක්ක සකස් වෙන දේශනේ අවිද්‍යාවට නිමෝහය කියන්නේ. එහෙනම් ඒ අවිද්‍යාව නිසානේ මේ අවිද්‍යාව හේතුව නිසානේ ඇස තියෙන්නේ. රූපේ තියෙන්නේ. විඥානීය තියෙන්නේ. ස්පර්ශය තියෙන්නේ. රූප උපාදානස්කන්ධයක් නැත්නම් වෙන රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් තියෙන්නේ අවිද්‍යාව නිසානේ එහෙනම් එතනම තියෙන්නේ මෝහය නෙමෙයිද මොන විදියකින් හරි තියෙනවා හමුනොත් මෝහය නෙමෙයිද ඒ අවිද්‍යාවනේ ප්‍රත්‍යය එහෙනම් බලන්න මේ ආයතන හොයන්න යනකොට අපට කොයි පැත්තක් හිතන තියෙනවද? හැබැයි මේ ඔක්කොම හිතනකොට ධර්මයට එක එක දීලා හිතනකොට මොකද වෙන්නේ? පහර වදිනවා මට. අන්න සක්කාය දිටිට පහර වදිනවා. Tamanටම පහර වදිනවා. පහර වදින්න වදින්න මොකද වෙන්නේ? බුදුරණවහන්සේ පෙන්නපු කෘත්‍ය වෙනවා. හරියට ශ්‍රද්ධාවෙන් අහගෙන ඉන්නවනම් ධර්මය ඉගෙන ගන්නවනම් අන්න බුදුරණවහන්සේ පෙන්වපු කෘත්‍ය වෙනවා. එතකම් වෙන්නේ නැහැ. එතකම්ම තියෙන්නේ මොකද්ද? එතකම්ම තියෙන්නේ අපි සක්කායදිට්ඨිය වර්ධනය කරගෙන යන එක. සක්කායදිට්ඨිය වඩ아가ගෙන යන එක. අපි එච්චරටම කැමතියි. සක්කායදිට්ඨිය පෝෂණය කරන්න. අපි වචනෙට කිව්වට ප්‍රායෝගිකව වර්තමානයේ සක්කාය දිට්ඨිය පෝෂණය කරන්න කැමතියි. එහෙනම් බලන්න මේ ආයතන වලින් ස්පර්ශය සිදුවෙනවා කියන පරියාය තේරුම් ගන්න යනකොට අපිට නිගමනයක් දෙන්න නෙමෙයි තියෙන්නේ. අපි කැමති නිගමනයක් දීලා මට තේරුණා කියලා සතුටු වෙන්නනේ. ඒ මොකද්ද ඒ කරන්නේ? සද්ධාරුචන සවාකාර පරිත්තක දිටි නිච්චාරකාන්ති වලින් නිගමනයක් දෙනවා. හරි දැන් මට ස්පර්ශයේ ස්පර්ශ හටගත්තේ ආයතනයෙන් කියලා තේරෙනවා. හැබැයි බුදුරණවහන්සේ වෙන්නන්නේ මොකද්ද? අපි අඩුම පොඩ්ඩක් හිතන බුදුරණවහන්සේ කියපු දේ. ඔක තේරෙනවා නම් දැක් සත්‍ය ඥාණයට ඔතන ආව නම් හොතපන්නයි කියනෝනේ. ඒ කියන්නේ සක්කාදිටි කැඩිලානේ. ප්‍රතිඋපන්න වශයෙන්ම සලායතන නිසා ස්පර්ශය කියන එක දැකනම් ප්‍රතිඋපන්න වශයෙන්ම සක්කාදිට්ඨිය කැඩිලා. කොසම්බි සූත්‍රය සම්මාදිට සූත්‍රය බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වන මේ දේශනා තුළදී සක්කාදිට්ඨිය කැඩෙන හැටි. එහෙනම් මේ සක්කාදිට්ඨිය ඒ විදිහට කැඩෙන්න අපට ප්‍රායෝගික වැඩපිළිවෙල තියෙන්න ඕන. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලක් කතයි බුදුරණවහන්සේගේ ධර්මයේ දුන්නේ නැතුව මේ ආ දැන් මෙහෙම පටිසමුපාද කියලා දෙයක් කියනවා ඒක ඉගෙනගෙන ඒක සමන්ට තේරුම් අරගෙන හරි දැන් තමන්ගේ දැනුමක් හැටියට මේ විෂයක් හැටියට ඉගෙන ගන්න නෙමෙයි. එය තේරුම් ගන්න නුවණින් විමසන්න මේකට යොමු වෙන තැනදී මොකද වෙන්නේ? එතන සිදුවෙන කාරණාව තමයි සක්කාය දිට්ඨිය ප්‍රායෝගිකව කැඩීමක් මිසක් ඒ කැඩීමේදී මට ධර්මයේ තේරුණා නෙමෙයි ඒ ධර්මයේ හරි මම වැරදි බුදුරණවහන්සේගේ ධර්මයේ හරි මට තේරුණා නෙමෙයි ඒක මං වැරදි අන්න යෝනිස මනසිකාරයත් එක්ක සිදුවෙන දේ එහෙම නැතුව හරිද මට මෙහෙම ලස්සනට ගැලපෙනවා කියන එක නෙමෙයි. ඒක අපි මේ මොකක් හෝ ඉගෙනගෙන නිරවුල් කර ගැනීම. ඒ කියන්නේ විශේෂයක් ඉගෙනගෙන. ප්‍රායෝගිකත්වයක් හම්බෙලා නැන්නේ. බුදුරණවහන්සේ පෙන්වන්නේ යෝනිසෝ මනසිකාර උත්පාද වෙනකොට උන සද්ධර්ම ශ්‍රවණයේදී. වෙන දෙයක් නෙමෙයි. සද්ධර්ම ශ්‍රවණයේ ධර්මයේ තේරෙන්න වැටහෙන්න ගැලපෙන නෙමෙයි යොනැත්තේ. හරිද මම ධර්මයේ දන්නවා කියලා තේරුම් ගන්න නෙමෙයි සද්ධර්ම ශ්‍රවණය කරන්න තියෙන්නේ. යෝනිසෝ මනසිකාරී උපදවා ගන්න. වෙන දෙයකට නෙමෙයි. අපට ධර්මය අහද්දී යෝනිසමනසිකාරය උපදින්නේ නැත්නම් අපි අහලා තියෙන ධර්ම වෙන මොකද්ද ඕ එකක්. අපට ධර්මය අහද්දී ලස්සනට අපේ රාමුවට ගැළපෙනවා නම් අපි අහලා තියෙන වෙන මොකද්ද ඕ එකක්. සද්ධර්ම ප්‍රතිරූපක. අපට ධර්මය අහද්දී යෝනිසෝ මනසිකාරයේ ඉපදීමක් සිදු වෙනවා නම් අන්න එතනදි විතරයි අපි හරියට ධර්මය අහලා තියෙන්නේ. එතකන් අපි ධර්මය හරියට අහලා නැහැ. එතෙන් අපි මොකක් හරි එකක් ගලප ගන්නමයි හොයලා තියෙන්නේ. එහෙනම් අපි හොඳට බලන්න ඕනට ඕනේ හිතලා කල්පනා කරලා මේ ආයතන නිසා ස්පර්ශ සිදුවන්නේ කොහොමද කියලා ගලප ගන්න නෙමෙයි දේශනාවට ගිහිල්ලා යෝනිස මනසිකාට ගිහිල්ලා අන්න එහෙම හිතනද හිතනද කල්පනා කරන්න කල්පනා කරන්න ප්‍රායෝගිකත්වයට යොමු වෙලා කල්පනා කරන්න කල්පනා කරන්න. තමන්ගේ පැත්තට පහරක් වදිනවා. අන්නේ තමයි තමයි සැබෑවටම මේ ආයතන කියන කාරණායි වැරද්ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා හම්බ වෙනවා මේ මෝහේ හේතු වෙනවා කියලා හම්බ වෙනවා බුදුරණාහිසේක ලස්සනට පැහැදිලි කරනවා සැප දුක අදුක්කම සුඛ අවිජ්ජානුසය වැඩෙනවා. අවිජ්ජානුසය හැම එකම වැඩෙනවා. නමුත් අනික් වගේ රාග ద్వේෂ ප්‍රකටයි. ඒ නිසානේ හම්බලා තියෙන්නේ. නමුත් අදුක්කම සුඛත් එක්ක අවිජ්ජානුසය වැඩෙනවා. එහෙනම් මෙන්න මේ අවිද්‍යානුසය මේ අවිද්‍යාව එකතු කරගෙන අවිද්‍යාවේ හේතු වෙනුයි ඇහැ තියෙන්නේ රූපය තියෙන්නේ, දිට්ඨයක් තියෙන්නේ, සුතයක් තියෙන්නේ, පැනවීමක් තියෙන්නේ. ඒ වගේම ස්කන්ධ තියෙන්නේ මොනවා හෝ දෙයක් තියෙන්නේ අවිද්‍යාවෙන්මයි. එය සතුටින් පිළිගන්නකොට අන්න නැවත නැවත සකස් වෙනවා. සතුටින් පිළිගැනීම සිදු වෙනවා. මොකද අවිද්‍යාවත් එක්ක බව තණ්හාව තියෙනවනේ. එහෙමනම් අපි මෙන්න මේ සලායතන තේරුම් ගන්න ගොඩක් පැති අපට දැන් හම්බ වුණා. ඒ කියන්නේ සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය තේරුම් ගන්න. මේ ස්පර්ශය කොහොමද තේරුම් ගන්නේ? සලායතන තේරුම් ගැනීමත් එක්කමයි. සලායතන තේරුම් ගන්න නැතුව ස්පර්ශය තේරුම් ගන්න බෑ. එහෙනම් ආයතන පිළිබඳ කොච්චර නිරලකමක් ඕනේද? දැන් ඇහැට ඇඟිල්ලෙන් ගනිද්දී අපට ඇහැක් හම්බෙන්නේ නැහැ. අපි දැන් ඇහැ කියලා කියලානේ දැන් පටන් ගන්න. නමුත් ඇහැ නෙමෙයි කයක් හම්බුනේ ප්‍රත්‍යুৎපන්නව පහසක් තේරුනේ. ඇහැ හම්බුනා නම් රූප පේන්නට ඕනේ. ඇහැ විග්‍රහය පේන් එන්නෙම රූප පෙරීමට. අපි අපි මේ ඉගෙන ගන්නේ භෞතික විද්‍යාව නෙමෙයි. අපි මේ ඉගෙන ගන්නේ ජීව විද්‍යාව නෙමෙයි. අපි මේ ඉගෙන ගන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ. දැන් භෞතික විද්‍යා ජීව විද්‍යාව ඉගෙන ගන්නකොට නම් ඔන්න අපට මේ මේ ඇහැ තියෙනවා මෙතන මේ ඔරු කට්ටට පල්ලෙහායි. නලලට පල්ලෙහාන් ඇහැ තියෙනවා. කට ඇතුලේ දිව තියෙනවා. ජීව විද්‍යාව හිම ඉගෙන ගන්නකොට. දැන් අපි ඉගෙන ගන්න ජීව විද්‍යාව නෙමෙයිනේ. ඒක මේ ලෝකයේ ලෝකයේ පැවැත්ම පිළිබඳව විග්‍රහ කරපු දෙයක් නේ. ඒක වැරදි නෑ ඒක හරි. මොකද ලෝකයේ පැවැත්ම ලෝකයේ පැවැත්ම යම් කිසි විග්‍රහයක්. බුදුරණවහන්සේ කියන්නේ ලෝකේ පැවැත්ම නෙමෙයි. ලෝකෙන් ඈතර වීම. පැවැත්මක් පෙන්නවා. මේ පෙන්වන ඈතර වීම. ඒක බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. මෙය පටලවා ගන්නවා. ඒ පටලවා ගත්ත නිසා තමයි මේ තාම මේ ලෝකයේ ඉඳලම කල්පනා කරන්න යොමු වෙන්නේ. ලෝකේටම ගලපන්න යොමු වෙන්නේ. අපි හිවට බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්නවා කියලා භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව වචන ටික නැතුව එයාලා හොයාගත්ත න්‍යායට අනේ බුදුරන් වහන්සේගේ වචන ටික දාලා පෙන්නලා දෙනවා හරි කියලා. මේ ලෝකීය දෙයක්ම පෙන්නලා දෙන්නේ. ලෝකයේ ඇති දෙයම බුදුරන් වහන්සේගේ වචන දාලා පෙන්නලා දෙනවා. ඊතර වීමක් තියෙනවා නම් කොහෙද ලෝකීය දේවල් පෙන්නන්න තියෙන්නේ? ඊතර වීමක් නේ බුදුරන් වහන්සේ ධර්මයේ පෙන්නන්නේ. ඊතර වෙන්න ඊතර වෙන්න දෙයක් හම්බ වෙන්න ඕනේ මිසක් තියෙන දේ පෙන්නන එක නෙවෙයි. මේක අද හිතෙන්නේ නැහැ පින්වතුනි. මුල ඉඳලම ප්‍රශ්නේ හැමතැනම කරපුතේ මෙන්න මේ අවබෝධ නොවෙච්ච නිසායි ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක් හම්බ නොවෙච්ච නිසායි අපට මේ අනන්ත දුකක් උරුමලා තියෙන්නේ මේ දුකෙන් ඉක්මෙන්න පුළුවන් එකම ක්‍රමේ ඒ උතුම් බුද්ධ වචනය පමණමයි වෙන කිසි දෙයක් නෙවෙයි. ඉතින් මේ අද සසර යන තැනදී හම්බ වෙන දුකක් තමයි මේ අද වෙනකොට ලංකාවට උදා වෙලා තියෙන්නේ. සසරේ සැරිසරන සත්‍යයට උරුම දෙයක්. මහා කරුණාවෙන් ප්‍රඥාවන්තයන්ට පෙන්වා දුන්න තථාගත සද්ධර්මයේ සනාතන රැකවරණයේ ඇති කරගන්න පුළුවන්කමක් ලැබුණොත් මෙන්න මේ සියල්ලක්ම ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අද පැහැදිලි කරලා දෙන්න යෙදුන ඒ කාරණු කාරණා පිළිබඳව ප්‍රශ්න යොමු කරගන්න පුළුවන්. නාඩි 20ක කාලයක් තියෙනවා. හොඳයි. දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සම්නාස් මං ඉන්ටර්නෙට් <clears throat> තාමත් ගැඹුරු විග්‍රහයක් සමහර කරුණු තේරුම් ගන්න මම හිතන්නේ ගොඩක් කට්ටියට අපහසු වෙන්නත් ඇති. අපි වැරදි කියන අර්ථයෙන්ම තේරුම් ගන්න යනකොට අපිට සමහරවිට ප්‍රශ්නයක් වෙනවා දැන් දැන් අපි කොහොමද මේක කරන්නේ කියලා ප්‍රායෝගිකව කොහොමද මේක කරගෙන යන්නේ කියන එක මේ මම හිතන්නේ කට්ටියට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. අර කීප දෙනෙක් මට කිව්වා මේ <clears throat> මම හිතන්නේ ස්වාමීන් වහන්සේට මම මේ ප්‍රශ්නේ මුලින්ම යොමු කරන්න කැමතියි. තමන් වැරදි බව දැනුණත් අපි ඒකට විසඳුමක් හැටියට අපි මේ යෝනිසෝ මනසිකාරය කරන්නේ කොහොමද කියන එක පච්චුප්පන්න අවස්ථාව කොහොමද බලන්නේ කියන එක ගොඩක් කටි අහනවා ඒකින්ද වාසිට මම මේ මුලින්ම මේ ප්‍රශ්නේ ටිකක් යොමු කරන්න කැමතියි. මේ ප්‍රායෝගිකව මේ වැඩපිළිවෙල කොහොමද මේ වියත් කරන්න කියන එක. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. ඇත්තටම අපිට ඉස්සරලාම තියෙන කාරණාව හරියටම ධර්මයේ ඉගෙන ගන්න එක. දැන් මේ හරියටම ධර්මයේ ඉගෙන නොගැනීම කියන පදනමත් එක්ක තමයි අපි දැන් අපි අහලා තියෙනවද යමක්? මෙන්න මේකයි ප්‍රධානම ප්‍රශ්නේ. අපි අහලා තියෙනවා බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා මොකක් හෝ දෙයක්. දැන් මේ අහලා තියෙන දේ නිසා මොකද වෙන්නේ? අපි දැන් ඒක කරන්න යන්නේ. එච්චරටම අපි අද අහලා තියෙන දැන් අපට ඇහිලා තියෙන මෙන්න මේ කරා යන්න කැමති. දැන් අපි අහලා තියෙන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ භාවනා කරන්න තියෙන්නේ. ඔන්න එකක්. ඊළඟට අපි අහලා තියෙනවා බුදුරන් වහන්සේ ධර්මයේ නිවන් දකින්න. හැබැයි කියනපු දේ තුලම අන්තර්ගතයක් තියෙනවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ භාවනා කරන්න වෙන තියෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ නිවන් දකින්න තියෙන්නේ. බුදුරන් වහන්සේ ධර්මයේ සක්කාදිටි ප්‍රහාණය කරන්න තියෙන්නේ. හැබැයි එතන කියවුණානේ බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා. අපි ඕක අතහැරලා මට භාවනා කරන්න කියලා දෙන්න. මට නිවන් දකින්න කියලා දෙන්න. මට නිදහස් වෙන්න කියලා දෙන්න. මට සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන්න කියලා දෙන්න. දැන් කාගෙන්ද අහන්නේ? කාගෙන් හරි අහනවා. එතකොට කවුරු හරි කියනවා මෙහිම භාවනා කරන්න. මේ විදිහට භාවනා කරන්න. මෙන්න මේ විදිහට ගලපන්න. මේ විදිහට හිතන්න. එතකොට ඔබ නිවන් දකින ඔබ සක්කාය දිට්ඨි ප්‍රහාණය කරනවා. මිහිම් භාවනා කරද්දී ඔබ මිහිම් ප්‍රතිඵල ලැබෙනවා. දැන් මොකද්ද කරන්නේ? භාවනා කරනවා. ධර්මයේ කියලා මොකක් හරි ඉගෙන ගන්නවා. දැන් නිවන් දකින්න නිවන ගැන ගලපනවා. සක්කාය දිට්ඨි ප්‍රහාණය ගැන ගලපනවා. හැබැයි මුල අමතකයි. මොකද්ද මුල? බුදුරන් වහන්සේ කියලා තියෙන්නේ. බුදුරන් වහන්සේ කියලා තියෙන්නේ. දැන් අපි බුදුරන් වහන්සේ සරණ යනවා කියන තැනට ගියාම භාවනාව නෙමෙයි එක. නිවන් දැකීමත් නෙමෙයි එක. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න කියලා අපි දැන් දන්න දෙයක් නෙමෙයි එක. මොකද්ද එක? බුදුරජාණන් වහන්සේ කියපු දේ. දැන් මම කියපු දේ හොඳට හිතන්න. භාවනා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයත් එක්කනේ. වෙන කවුරුත් කියපු දෙයක් ඕනේ නෑනේ. දැන් වෙන කවුරු හරි කියන දෙයක් එක්ක භාවනා කරන්න යමුණත් එහෙම මොකද වෙන්නේ? එයාට ප්‍රතිඵල එන්නේ නැබෙන්නේ. නිවන් දකින්න සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන්න ඔක්කොම ආරෂ්ඨාංග මාර්ග වඩන්න ඔක්කොම කළ යුත්තේ කවුරු කියපු දෙයත් එක්කද? බුදුරජාණන් වහන්සේ කියපු දෙයත් එක්ක. ඔන්න ඕක අමතක වුණාම අපි මොකද කරන්නේ? ඒක අමතක කරලා ඔන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න, සෝතාපන්න වෙන්න, නිවන් දකින්න, භාවනා කරන්න එක එක දේවල් කරනවා. එතකොට වැරද්ද වෙලා තිබ්බේ අපි තුලද අනිත් අය තුලද? අපි තුල. මුලින්ම වරද්දගෙන. මොකද්ද මුලින්ම වරද්දගත්තේ? බුදුරජාණන් වහන්සේ කියපු දේ එක නෙවෙයි කරන්න යන්නේ. එහෙනම් ඉස්සරලාම කළ යුත්තේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියපු දේ ඉගෙන ගන්නට වෙනවා. බුදුරන් වහන්සේ පෙන්නපු දේ ඉගෙන ගන්නට වෙනවා. මොකද අපි බුදුරන් වහන්සේ කියපු දේ එක නෙමෙයි යන්න හදන්නේ. දැන් අපි එතෙන්ද යමු වෙන්නේ නැතෝ ඉස්සල්ලා මතෙන්ද යමු වුණාම ඔන්න අපට ප්‍රශ්නයක්. ඇයි මේ ප්‍රශ්නයක් වෙන්නේ? ඇයි දැන් බුදුරණවහන්සේගේ දේ ඉගෙන ගන්න ඉගෙන ගන්න යමු වෙනකොට අර ඔක්කොම වැරදීනේ. මොකද ඒවා ලෝකයේත් එක්කනේ තියෙන්නේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ කියපු දේ හැටියටත් ඒක ඉගෙනගෙන ආයෙත් හරියට බුද්ධ වචන ඉගෙන ගන්නේ දැන් පහරක් වදින්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ හැටියට දැන් අපි ඉගෙන ගත්ත දෙයට. එහෙනම් මූලික බුද්ධ වචනය ඉගෙන ගන්න යමු වෙන්නට ඕනේ. මූලික බුද්ධ වචනේ ඉගෙන ගන්න යමු වෙච්ච තැනදී ඔන්න අපට අර කියපු කාරණාව සිද්ධ වෙනවා. එහෙනම් ඉස්සරලාම් කරන්න තියෙන්නේ හොඳ නුවණින් කල්පනා කරන්න. අපි සරණ ගියා බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි භාවනා කරන වැඩපිළිවෙල ධර්මය ඉගෙන ගන්න වැඩපිළිවෙල නිවන් දකින්න වැඩපිළිවෙල මොකක් කරන්න ගියත් අපි මේ හැම එකකටම යොමු වුණේ බුදුරජාණන් වහන්සේගේ දේ අනුව නම් ඒ බුදුරජාණන් වහන්සේ කියපු දේ ඉස්සරලාම ඉගෙන ගන්න වෙනවා මූලිකම කියපු දේ ඉගෙන ගන්න වෙනවා ඒක හරියට ඉගෙන ගනිද්දී කියන්නේ බුද්ධ වචනේ විතරක් අපි අනිත් දේවල් ගලපන්නේ නැතුව දැන් අපි කැමතිනේ බුද්ධ වචනේ ඉගෙන ගන්න කොට තේරෙන්නේ නැති නිසා අපි කැමතිත් වෙන තේරෙන කෙනෙක්ගේ තව කාරණාවක් දාගන්න හැබැයි බුද්ධ වචනේ තුලම තියෙනවා ඒක තේරුම් ගන්න තව කරුණු හිතෙන් බුද්ධ වචනේ තුල තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කිරීමක් එක්ක හම්බෙන එකක්නේ. ඒකටම උපකාර වෙන විදිහ තව කරුණු තියෙනවා. අන්න එයා ඒකට යමු වෙනවා ඊට පස්සේ. ශ්‍රද්ධාව කාගේද? කවුරු කෙරෙද බුදුරණවහන්සේ කෙරේ. කවුරු කිව්ව දෙයද හරි බුදුරණවහන්සේ කිව්ව දෙය. නැතුව අර අනිච්චනා කිව්ව දෙය නෙමෙයි. තව කෙනෙක් කියපු දෙයක් නෙමෙයි. අපි අර තේරෙන්නේ නැති නිසා තව කෙනෙක් කියපු දෙයකට යනවා. ඒක අවුරුදු 2000කට 2000කට කලින් තිබ්බයකුත් වෙන්න පුළුවන්. නමුත් අපි මේ මේ මූලික දේත් එක්ක යොමු වෙන්නේ. ඒ මූලික දේත් එක්ක යොමු වෙනකොට අපට ඇත්තටම හිතන්න යමක් හම්බ වෙනවා. මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. ඒ තමයි දැන් ඔබ දන්නවා ගණිතඥයෝ විද්‍යාඥයෝ ඇල්බර්ට් අයින්ස්ටයින් අයිසෙක් නිව්ටන් ඒ වගේම මේ මේ කියන්නේ විද්‍යාවට ගලපනවා නෙමෙයි ඒ අය අලුත් දෙයක් හොයා තමන්ගේ රාමුවට එහා දෙයක් හොයාගන්න ගියා මේ ලෝකීය විද්‍යාවක් ලෝකීය දෙයක් ඒකත් ලෝකයට විතරනේ ඒක සත්‍ය ධර්මයේ නෙමෙයි නමුත් එයාලා හොයාගෙන ගියා එයාලට යම් ක්‍රියාවක් කරුණාට පස්සේ මීට වඩා එහා දෙයක් තියෙනවා කියලා ඒක හොයාගෙන ගියා ඒකටම අලුත් දේවල් හොයාගත්තා අර තමන් දන්න දෙයට ගැලපුණේ නෑ අලුත් දේවල් හොයාගෙන ගියා. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේගේ ධර්මයේ තුල අපි ඉගෙන ගන්නකොට අපි අර තමන් දැන් දන්න දේත් එක ගලපව ගලපෙන් ඉගෙන ගන්නේ නැතුව බුදුරණවහන්සේ කියන්නේ අලුත් දෙයක්. ඒ කියන්නේ විශාල අලුත් දෙයක්. දැන් ලෝකයේ පොඩ්ඩක්වත් මනින එකක් නෙමෙයි ලෝකෙන් ඊතරවට. එතකොට කොහොමවත් අලුත්නේ. එතකොට ලෝකෙන් ඈතර වෙන දේ පෙන්නපු තැනදී අපි ලෝකෙට මනින්න යන එක වැරදිනේ. අන්න ඒක ඒ ආකාරයෙන් හිතුවොත් අපට කවදාවත් අපේ පැත්තට ඒක තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? අපේ පැත්තට තේරෙනවා නම් අපි මේ ලෝකයේ තුල හිඳලා මේ අපි දැන් හැම වෙලෙම මගේ කෝට කරපන්න දැන්. ඒකයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ සද්ධාරුච අනුසව ආකාර පරිත්තක දිටිනිච්ඡානක්ඛන්ති වලින් ගැලපීම ඉක්මවන්න කියලා. ඒ ගැලපීම ඉක්ම වෙනවා. ඒ ප්‍රඥප්තිය ඉක්ම වෙනවා. එහෙනම් ක්‍රමානුකූලව අපි කළ යුතු කාරණාව ලකෝ දේවල් හිතන්න නෙමෙයි. මූලික බුද්ධ වචනේ පිළිවෙලට නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. පිළිවෙලට නිවැරදිව මූලික බුද්ධ වචනේ ඉගෙන ගන්න තැනදී අන්න අපි තුලින් යෝනිසමනස්කාරය පදිනවා. ඒ එකම මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. මොකද මේ ඉස්සල්ලාම දැනුමක් ඇති කරගන්න ඕනේ. හැබැයි දැනුම අපි අපි දන්න දැනුමක් එක නෙමෙයි. මූලික බුද්ධ වචනේ එකම දැනුම. ඒක ඉගෙන ගන්නකොට අපට එකපාරට තේරෙන්නේ අන්න නොවන තියෙන කෙනා කල්පනා කරමින් ඉගෙන ගන්න. මොකද්ද මේ කියලා. ඊළඟට තව එකක් තමයි අපට මේ ඉගෙන ගන්නකොට අපි හැම වෙලෙම අපි තුල තියෙන දේ තමයි එක එක රාමු අපි කොටු වෙනවා. ඒකයි කල්යාණ මිත්‍රයාගේ ධර්ම ශ්‍රවණිය අවශ්‍ය. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලදී හම්බ වෙන්නේ කල්යාණ මිත්‍රයා ධර්මයේ කියනකොට Taman දන්න දේ හරි කියලා පෙන්නන එකක් නෙවෙයි හැම වෙලෙම හම්බ වෙන්නේ Taman දන්න දේ වැරදි කියලා පෙන්නන එක. මොකද ඒකට හේතුව ඒ ධර්මයේ තියෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරලා ලෝකෙන් ඈතර වෙන්න. අපි ධර්මය අහලා යම් යම් දේවල් අපි තේරුම් ගන්නවා. ඊළඟ ධර්මය අහනකොට අය ධර්මය ඇසීමනි කරන්න තියෙන්නේ. අන්න ඒ ධර්මය ඇහෙනකොට අනේ මම දන්න දේ වැරදි. හැබැයි එයා යම්කිසි විදිහකට වැඩපිළිවෙලක් කරගෙන ඇවිදilla. දැන් අපි කැමති හැම වෙලෙම මේ මට යමක් තීරලා වැඩපිළිවෙලක් කරලා මම මොකක් හෝ දෙයක් කරන්නනේ. මේක මේ මේ අනිත් පැත්තට පීරන වැඩපිළිවෙලක්. බුදුරන් වහන්සේගේ ධර්මය කියන්නේ විරුද්ධ යන වැඩපිළිවෙලක්. උඩුගම් බලා යන වැඩපිළිවෙලක්. මේ ලෝකය තමයි ඒ පැත්තටම යන වැඩපිළිවෙලක් තියෙන ලෝකයේ පැත්ත. දැන් අද අපි ධර්ම ඉගෙන ගන්න යමු වෙලා තියෙන්නේ ලෝක යන පැත්තටම. ඒ කියන්නේ වැටහෙන ගැළපෙන විදිහට ඉගෙන ගනිමින් යනවා. දැන් අපි විෂයක් ඉගෙන ගන්නකොට විෂය තේරෙන්නේ ලස්සනට සාධනය කරලා ඔප්පු කරලා පෙන්නකොට අන්න දැන් මේක ගැළපීගෙන එනවනේ. ඉතින් ඒකත් ලෝකේ පැත්තමනේ. මේ හැම එකක්ම ලෝකේ පැත්ත. බුදුරණවහන්සේ ධර්ම අනිත් පැත්තට යන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල හම්බෙන්නේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙනවා. කැඩෙන වැඩ පිළිවෙලා. ඔන්න තේරුම් ගත්ත ශ්‍රද්ධාවට එනවා ටික ටික ටික ටික දැන් අරක බුදුරණවහන්සේ ධර්මය හරි කියලා පිළිගත්තා. දැන් නැවත නැවත මේ ධර්මය අහලා කල්යාණ මිත්‍ර ඇසුරෙන් ධර්ම සාකච්ඡාවෙන් ධර්ම ශ්‍රවණේ යෝනිසමනසිකාරයෙන් මේවා එන්න යොමු වෙන්න යොමු වෙන්න යොමු වෙන්න මොකද වෙන්නේ? ඒ ධර්මයේ තුලදී හැම වෙලෙම හෙනවන්න යෝනිසමනසිකාර කරන දෙයක්. යෝනිසමනසිකාර කරන දෙයක්. පටිපුච්ඡාවිනීතා කරන දෙයක්. ගැඹුරු දෙයක්. අන්න ආත්ම ඉවර කරගන්න ඕන දෙයක්. මේක හම්බෙන්න හම්බෙන්න දැන් අලුත් දෙයක් ඉවර කරගත්තොත් තමන්ගේ දේ වැරදිනේ. හරි නෑනේ. අන්න මේ ලෝකීට අනිත් පැත්තට යන වැඩ පිළිවෙලා. ලෝකයෙන් ඈතර වෙනවා. දැන් ලෝකයේම ඉන්නවා Taman දන්නවා නම් ඒත් එක්ක යනකොට. ලෝකයෙන් ඈතර වෙන්නේ දැන් මගේ මම දන්න දේත් එක්ක ඈතර වෙන්නේ. ලෝකයෙන් ඈතර වෙනකොට. සක්කාය දිට්ඨි ප්‍රහාණය කිරීම ලෝකෝත්තර මාර්ගයේ මූලාරම්භය. ලෝකෝත්තරකෙන් ලෝකෙන් ඈතර වෙන. මම කියන ලෝකයේ මේ ලෝකේ සක්කාය දිට්ඨියත් එක්ක මම කියන ලෝකේන සලායතන ලෝකේන මේකෙන් ඈතර වීමට තමයි මූලාරම්භය. ඈතර වෙන්න මේ තුල ඉන්න නෙමෙයි. බලන්න මේ ධර්මයේ තුල කියලා දෙන කරුණු අපි හරියට ඇහුවොත් කොච්චර දෙයක් තියෙනවද? නමුත් අපි මේ ලෝකේ යන රැල්ලත් එක්ක තමයි මේ අද ප්‍රශ්නේ තියෙන්නේ. බුද්ධ වචනේ තියෙන ඒ අර්ථය කුළු ගැන්වීමක් එක්ක නෙවෙයි. හැම පැත්තෙන් බැලුවොත් අර්ථය කුළු ගැනීමක් එක්ක මේ ධහම එච්චරට සුන්දරයි. හැබැයි මට තේරිච්ච දේ නම් නෙවෙයි. ධහම සුන්දරයි. මට තේරිච්ච දේ කියලා ආවදනදි මොකද්ද වෙන්නේ? ඒත් සක්කාය දිට්ඨියමයි. ධහම සුන්දරයි. අන්න එතන තමයි ධර්මයේ මුල් කරගෙන බොජ්ජංග ධර්ම වැඩෙනවා. ශ්‍රද්ධා ආදී වැඩෙනවා. දහමයි සුන්දර. මට තේරිච්ච අංශු මාත්‍රයක්වත් නෙමෙයි. එන එකට ක්‍රමානුකූල වැඩපිළිවෙලකින් අපි ටික ටික එක ඉගෙන ගන්නට ඕනේ. ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගැනීම එක බුදුරයන් වහන්සේටම දෙන්න ඕනේ. ඒකයි ධර්මයේ මූලාරම්භයේ සද්ධානුසාරී වෙන්නේ. සද්ධානුසාරී කියන්නේ ඒක ඇත්ත. බුදුරන් වහන්සේ කිව්ව දේ ඇත්ත. මට තේරිච්ච කෝණකින්වත් නෙමෙයි. මම මම දැනගත්ත කෝණකින්වත් නෙමෙයි. ඒතර බුදුරණවහන්සේ කිව්ව දේ ඇත්ත උනේ මම දන්න නිසා නෙමෙයිනේ මට තේරෙච්ච නිසා නෙමෙයිනේ. ඒක ඇත්ත කියලා සේයාවක් පේනවා. නමුත් මම දැනගන්න දේ වැරදි. අන්නේ ප්‍රතිපදාවක් හම්බෙන්න ඕන. ඊළඟට තමයි ඒ විදිහට හම්බෙනකොට සක්කාය දිට්ඨිය කැඩීමක් ක ප්‍රතිපදාවක් නම් හම්බුනේ ප්‍රායෝගිකම ධම්මන දම් ප්‍රතිපදාවක් කියමු වෙලානේ. ගොඩක් පැටියම් වෙනවා. ඉතින් ඒක නිසා ඒ කාරණා පිළිබඳව ටිකක් තව කල්පනා කරන්ද ඒකට අපි ඉස්සල්ලාම කළ යුතු දේ තමයි නිවැරදිව මූලික බුද්ධ වචනේ ක්‍රමානුකූලව ඉගෙන ගැනීම කලබලයෙන් තොරව එය ඉගෙන ගන්න යමු වුණොත් අන්න අපට ওই ප්‍රතිපදාව තේරුම් ගන්න පුළුවන්. තේරුවන් සරණයි. අවසරයි සවන්නංශ සානස අර මහා හත්තිපදකම සූත්‍රයේ ස්පර්ශය හට නොගන්නා ආකාරය කියලා අර වංශය එතන මතු කරන්න උත්සාහ කරේ ඒ කාලත්වයේ ඉක්මන තැනක ආර්ය දර්ශනය තුල ඒ කියන්නේ මාර්ග දුක්ඛ සත්‍ය අවබෝධය තුල කෙලස් ප්‍රහාණය තුල විග්‍රහයක්ද ස්වාමීනි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නෑ එහෙම එකක් නෙමෙයි ලෝකයේ පැනවි හට නොගන්නා කියන්නේ නිවීම කියන එක නෙමෙයි. නිවීම කියන එක තේරුම් ගන්න කලින් හට නොගන්න එකට කලින් හට ගන්න එක තේරුම් ගන්න ඕනනේ. හට ගන්න එක තේරුම් අරගෙන තමයි හේතු නැතිවීමෙන් හට නොගැනීම තේරුම් ගන්නෙ. හත්තිපදෝම සූත්‍රය ඉස්සල්ලාම හට නොගන්නා එක විග්‍රහ කරන්නේ. හට ගන්න එක කියන්න කලින් මොකද ලෝකයට මේ හට ගැනීම මොකද්ද කියලා පෙන්වන්න වෙනවා. එතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උග්‍රහ කරන්නේ පටිච්චසමුප්පාදයේ හට ගැනීම විග්‍රහ කරන්නනේ. ඇස රූප ඇසේ විඥාන එකතු වීම මේ පංචපාස්කන්ධේ හටගන්නයි හටගන්නේ මෙහෙමයි කියලා පෙන්වන්නයි විග්‍රහ කරන්න යන්නේ. ඒක විග්‍රහ කරන්න යන තැනදී හට නොගැනීම පිළිබඳව ඒ කියන්නේ මේ හටගන්න දැන් ලෝකයේ පැත්තට ඇවිදලා කතා කරන්නේ. ලෝකයේ පැත්තට ආවම ලෝකයේ ඇස රූප ඇස රූපය තියෙන මොකද ඇස රූපය කියලා තියෙනවා කියලා ගත්ත තැනදීම අපි හට නොගැනීම කතා කරොත් වැරදීනේ. ඇස රූපය තියෙනවා නම් හට නොගැනීමක් වෙන්න බෑනේ හට ගැනීමක් නෙවෙන්නේ. චක්කුස්මින් අසති රූපේ අසති අන්න මදුපින්නික සූත්‍රය. ඇස නැති තැන රූප නැති තැනයි හට නොගනන්නේ. හට ගන්න නැත්තේ. ඇස නැති තැන රූප නැති තැනයි හට ගන්න නැත්තේ. පටිච්චසමුපාදයක. මෙතන ඇස ඇති තැන රූපය ඇති තැන හට ගන්නෑ කියනවා. එතන කියන්නේ මේ ලෝකයේදී ලෝකයේ විග්‍රහයක්. මේ ලෝකයේ අපට දැන් ප්‍රායෝගිකව හට දැන් ටිකක් හිතලා බලන්න හටගන්නේ කියන කාරණා ප්‍රායෝගිකව හටගත්තේ නැති අවස්ථාව අපට තේරුම් ගන්න බෑනේ. ඉතින් අපි මේක කතා කරන්නේ. මේ කියන්නේ මේ සත්‍ය පටිසමුප්පාදයේ තේරුම් කරලා දෙන්න කලින් පටිච්චසමුප්පාදයේ තේරුම් කරලා දෙන තැනදී නෙමෙයි මේ කියන්නේ ඊට කලින් ඊට පස්සේ පටිච්චසමුප්පාද තේරුම් කරලා දෙන්නේ. මම ඒක කියද්දි මුලින්ම කිව්වා මේ ධර්මය කියන්නේ පුතඥයන්ට. ඒ කියන්නේ මාර්ගයට එන්න රහතන් වහන්සේලාට නෙමෙයිනේ කියන්නේ. මේ ධර්මයේ පෙන්වන්නනේ කියන්නේ. බුදුරන් වහන්සේ කිසි කෙනෙකුට සෝතපන්න කෙනෙකුට ධර්මයේ කිව්වේ නැහැ. සෝතපන්න අයට කිව්වේ ඊට පස්සේනේ. ඒ කියන්නේ එතනින් ඉහා පුරුදු කරන්නේ බුදුරණවහන්සේ ධර්මයේ කිවි සසර යන පුජ්‍යලයට. ඒතොර යාළගේ කරුණ යාළකට අදාළ දේන් කියන්නේ. යාළයි කෝණෙන් කියන්නේ. පංචවග්ගයේට මොකද බුදුරණවහන්සේ බුදු වෙනකොට ලෝකේ කවුරු මාර්ගඵලලාභින්නේ එතකොට නම් මේ ලෝකයට කියන්නේ. ඒතර පටිච්චසමුප්පාදේ පෙන්ලා දෙන්න ලෝකේ විග්‍රහයත් එක්ක කතා කරන්න වෙන්නේ. ඒක එතෙන් ඇවිදින්න ඒ පටිච්චසමුප්පාදේ කතා කරන්නේ. අපි අපේ මෝඩකමට අපි අර පටිච්චසමුප්පාදයේම දැන් ඒක තේරුම් කළ දෙන නෙමෙයි කියන්නේ. හට නොගැනීමක් කියන්නේ පටිච්චසමුප්පාදේ හට නොගැනීමක් කුළු ගන්නවන්න කියන්නේ. පටිච්චසමුප්පාදේ පිළිබඳව ඒ විග්‍රහයට යන්න කලින් ලෝකයේ ඇහැට පටිච්චසමුප්පාද දර්ශනය හැට නෙමෙයි ලෝකයේ හැට. අපි අර කාරණාව පටිච්චසමුප්පාද දෙක සංසන්දනය කරන්න හදනවා. මේ පිළිවෙල ගැන දකින්න නැතුව. එහෙනම් එතන විග්‍රහ කරලා පෙන්නුවේ හට නොගැනීමක් පිළිබඳව හැබැයි මේ හට නොගැනීම කියලා මම හිතන පැහැදිලිව පෙන්වලා දුන්නේ අපි දැන් පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක දාන කාරණාවක් නෙවෙයි. ඊට කලින් මේ ලෝකයේ ධර්මයේ දන්නේ නැති පටිච්චසමුප්පාදය අහලා නැති පටිච්චසමුප්පාද තේරුම් ගත්ත නැති අයට පැහැදිලි කරලා දීම සඳහා. ඒකට ඒ උදාහරණ අරගෙන පෙන්වන්න වෙනවා. හැබැයි ඒ කෙනාට ආයේ අහපස්සට ඇවිදින්න පටිච්චසමුප්පාද දා ගැනීම නෙවෙයි එතන විග්‍රහ කරලා තියෙන්නේ. තේරුවන් සරණ. අවසරයි සානාස. සානාස දැන් මේ ඔබ වහන්සේ පැහැදිලි කරගෙන යද්දි කිව්වා දැන් ඇස තිබෙනවා කීම නෑ වහන්සේ කීප එක මේ සංස් මම මේ පැහැදිලි කරගන්න අහන්නේ ඇස ඇස තිබෙනවා කීමයි ඇස ප්‍රත්‍යයෙන් උපදිනවා කීමයි කියන එක ඒ දෙකේ වෙනසක් තියෙනවා කියන එක තමයි වහන්සේ කියන එකෙන් මේ මට තේරුනේ සානස ඒකනේ දැන් ඇස තිබෙනවා කියලා ගත්තොත් එහෙම අර මහා අද උපන් සූත්‍රය කිව්වා වගේ දැන් අපි සාමාන්‍ය මේ පුතග්ජන ඉන්නකොට අපි අපි සාමාන්‍ය අපේ තියෙන මේ ඇස් කුර බෝලෙයි ඊට පස්සේ මේ පිට තියෙන රූපය තියෙනවා කියලා නම් අපි අරගෙන මේ එතනට විඥානය આવොත් එහෙම ස්පර්ශය ඇති වෙනවා කියලා අපි එතන එක එතන එහෙම කියන්නේ ඇස තිබෙනවා කියන එක ඇස ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා ගන්නකොට දැන් විඥානයක් හටගත්තොත් තමයි පෙනීමක් හටගන්නේ එතකොට තමයි ඇස කියන එක ගැන කතා කරන්නත් පුළුවන් මේ රූප කියන එක කතා කරන්නත් පුළුවන් ඒ කියන්නේ අර මුලින්ම විඥානය යෙදෙන නිසා ඒක ඒ විදිහට පත්වෙන් උපදින ස්වභාවයද අපි තේරුම් ගන්න ඕනේ කියන එක ඒ දෙකේ ඒ දෙකේ වෙනස මොකක්ද කියන එක සානස ටිකක් පැහැදිලි කරලා දෙන්න. පෙරවන් කරනවා. තරසනයි. ඇත්තරම හොඳයි ඒ හිතපු ඒ විදිහට හිතන එක. මොකද ඇත්තරම ඇස තියෙනවා කියන එක ලෝකීය පැත්තෙන් ඇවිල්ලා කතා කරනකොට මේ ලෝකේ මේ ඇහැ මේ කියන්නේ අපට මේ මස්කුලියක් එක පේන හැට ඊළඟට අපට බාහිර තියෙන රූපයක් කියන කාරණාවත් ඒ කියන්නේ. බුදුරන් වහන්සේ විතරයි පටිච්චසමුප්පාදය කියන එක කතා කරන්නේ. එතකොට පටිච්චසමුප්පන්නව සකස් වීම කියනකොට පටිච්චසමුප්පාදයත් හැබැයි දැන් අපි දකින විදිහට දැන් අපි දන්නවා මේ ඇහැ ලේ මස් නහර වලින් කියලා ඕක නෙවෙයි පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාද කියන්නේ ප්‍රත්‍යයෙන් උපදින බව. ඊමස්මි සතේ ඉඳන් හොති. ඔන්න ඔය න්‍යායත් එක්ක හම්බෙන එක. දැන් ඔන්න අම්මයි තාත්තයි එකතු වෙලා ඊළඟට මේ ආහාරයෙන් පෝෂණය වෙලා මේ හටගත්ත හැ කියන එක නැත්නම් මේ වර්ධනය වෙච්ච හැටයි පටිච්චසමුපාදයක් කියලා හේතු නිසා ඵල කියලා දකිනවනේ. ඒකත් ලෝකේ. බුදුරණවහන්සේ පටිච්චසමුපාද කියන ආරණ්‍යයත් එක්ක ඊමස්ස සති ඉඳන් හෝති කියන. අන්න ඒකත් එක්ක පටිච්චසමුප්පාද න්‍යාය අවිද්‍යාවපත්‍ය කරගෙන විඥානීය ක්‍රියාකාරීත් එක්ක සකස් වෙන ඇහැ කියන කාරණාව තමයි පටිච්චසමුප්පාදය පිළිබඳව විග්‍රහ කරන්නේ. අන්නේ ඇහැ නැති තැන තමයි පටිච්චසමුප්පාදයේ සකස් නොවෙන්නේ. එහෙනම් අවිද්‍යාව නිරෝධයත් එක්ක ඒ ඇහැ නැති තැන. නමුත් අපට ඒක ඒ කාරණාව දකිනකොට ලෝකෙ නිදහස් වෙනවා. මේ පැත්ත කතා කරන්න දෙයක් නැහැ. නමුත් මේ ලෝකයේ ගැන කතා කරන පටිච්චසමුප්පාදය පිළිබඳ කිසි අවබෝධයක් එක නෙවෙයි එක ලෝකේ ඇති දෙයක් මේ අපට භෞතික විද්‍යාවට ජීව විද්‍යාවට ලෝකේ ගෝචර දෙයක්. ඉතින් ඒ අද ප්‍රශ්නේ තියෙන්නේ ඒවත් එක්ක මේ පටලැවෙන නිසා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. අපි ඊළඟ සාකච්ඡාවකදී තව ප්‍රශ්න කතා කරමු. සාදු සාදු ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපි අද දිනේදීත් ඊටමත් ගැඹුරු ධර්ම කාරණාවලට අපි ගියා. ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කිරීම කරගෙන ආවා. මම හිතන්නේ අපිට ඉතාමත් අපි පුණ්‍යමන්තයෝ හැටියට අපි සැලකනවා මේ වගේ පටිසම්පාද ධර්මයක් මේ කල්යාණ මිත්‍රෙක්ගෙන් අහඳ ලැබීම ගැන පළවෙනියෙන්ම ඒ වගේම අද දිනේදීත් වහන්සේ විසින් මේ කරන ලද සියලුම ධර්මදේශනා නිසා සවස් කරගත්ත පින් වහන්සේගේ දෙමාපියන්ටත් ගුරු දෙවියන් වහන්සේලාටත් අපි අනුමෝදන් කරන්න කැමති. ඒ වගේම වහන්සේ ඊටමත් සුඛ ප්‍රතිපදාවෙන් ඊට කෙටි කාලෙකින් නිර්වාණයත්පත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. වහන්සේට ආරාධනා කර සිටිනවා මේ ධර්මදේශනාවේ නිමාව කරන මෙන්. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. අද දවසේදීත් අපි මේ පටිසමුපාදයේ ධර්මයේ පාදක කරගෙන දහම් කරුණු සාකච්ඡා කරලා සත් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපනමින් මියගේ සියලු ඥාතීන් විශේෂයෙන් අපවත් උදාල පටගුණ ඥානන් ස්වාමීන් වහන්සේ ධර්ණගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වෙලා උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු දේවපකාරයෝ අය වගේම මේ ලංකාව තුල ඊයේ දිනේ සිදුවෙච්ච ඒකේද වාචකයෙන් මියගේ සියලු දෙනාට පරලොව සුගති සැලසේවා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට, ලෝක සාසන සුගත කරන මහ යටිවරුන්ට උතුම් ධම්මෙන් සැනසෙන මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රසකඩගත සියලු පුණ්‍ය ධර්මයන් මේ ධර්ම සාකච්ඡා මෙහෙවන ගයන් මහත්මයාට, ඒ වගේම මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන සෑම සියලු දෙනාටමත් විශේෂයෙන්ම ඊයේ දිනේ ලංකාව සිදුවෙච්ච ඛේද වාචකයෙන් දුකටපත් වී සිටින සියලු දෙනාට එය අත්මිදීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උතුම් සැනසීම ඇති කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා සිල් දනාට තෙරුවන් සරණයි